අවසරයි ගෞරවනීය <clears throat> ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නිස්සරණ වනේ බ්‍රහස්පතින්දා සතිපතා පවත්වන <clears throat> ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සීලොම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති සංඛාරා ඉති සංඛාර සමුදයෝ ඉති සංඛාරාණං අත්ථගමෝ තීති අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය ඉදිරින් තියාගෙන සර්වචන් වහන්සේ සහ මේ අග්ගිවච්ඡගොත්ත බ්‍රාහ්මණයත් අතර ඇතිවිච්ච සාකච්ඡාව එදා මෙදා ඇතුළු කාලයත් ඒතර මෙතර දේශයත් අනුව අද අපිට භවනා ජීවිතයකට භ්‍රමචරීකට ගැළපෙන ආකාරය සාකච්ඡා කරන්නයි පෙළඹෙන්නේ ඉතින් ඒ සඳහා අපිට ලොකු පසුබිමක් නිදානයක් ඉතිහාසය සලකා බලන්න වෙනවා. කොහොමද මේ වගේ දෙයක් වේදිකාගත වෙන්නේ කියලා සකස් වෙන්නේ ඒ සකස් වීම අනුව අදාපේ තියෙන වර්තමාන සකස් වීමට ඒක සම්පාත කර ගන්න පුළුවන්ද එහෙනම් ඒක නිකන් හුදු බණක් විතරද මේ සර්වචන්ස වැඩ හිටි කාලේ සවැත් නුර ජේතවනාරාමයේ සිද්ධ වෙච්ච එකක් කියලා අදාපිට අදාළ නැහැ කියලා යල්පෙන්නයි කියලා පැත්තකට දානවද එහෙම නැත්නම් ඒක කාලයට සහ දේශයට එහෙම වෙනසක් නැතුව එදා මෙන්ම අදත් අවබෝධයට එකසේ වැදගත් වෙනවද කියලා අපි මේ දේශනා මාර්ගයෙන් සාකච්ඡා මාර්ගයෙන් සම්බන්ධ කරගන්න යන්නේ. ඉතින් ඒ නිසා අපි මෙතෙක් ඒ කරන ලද සාකච්ඡාව කෙටි මතක් කරගැනීමක් කරමු. මේ අග්ගිවච්ඡ ගොත්ත බ්‍රාහ්මණයා යම් ආකාරයකින් සරුවචනාංශ පිළිබඳව අහන්න වටන කෙනෙක් අදහන්න වටන කෙනෙක් කියලා ඇදහිල්ලක් තිබිලා තියෙනවා. අද හැව්වත් අදාහගෙන තියෙන්නේ Taman තුල පැවතිච්ච සැකයක් තුරු කරගන්න මිසක්කා අලුතෙන් බණක් අහන අදහසක් තිබිලා නැහැ පටන් ගන්නකොට. ඒ නිසා මේ සියල්ල දන්නවා කියනවා නම් සියල්ල දක්නවා කියනවා නම් මුන්නහන්සේගෙන් මට මේ කාරණා දැනගන්න පුළුවන් ගිහිල්ලා සරුවචනාංශයෙන් ඒ එවකට විසඳ ගන්න බැරි වෙච්ච මණ්ඩි බහැලා තිබිච්ච ප්‍රශ්න 10ක් අව්‍යාකට ප්‍රශ්න වශයෙන් සමහර තැනක ත්‍රිපිටකයේ බැහැර කරව ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරනවා. ඒක පැත්තේ කියන මූලධර්ම සඳහා වෙන මූලධර්ම. එකක් තමයි මේ ලෝකයේ සාස්ත්‍රද අසාස්ත්‍රද කියලා. මේ ලෝකයේ කියන එකේ විශ්වයේ කියන එකේ මන්දාකිණිය කියන එකේ කෙලවරක් මේ සදාකාලිකද මේක. එහෙම නැත්නම් අලුවත් ඉතුරු නොවි කුඩුවත් ඉතුරු නොවි විනාශ වෙන සුළු උච්ඡේදවාදයක්ද කියලා. එතකොට මේ සාස්ත්‍රද කියලා අහනකොට සාස්ත්‍රතමයි ඇත්ත අනිකුත්වාද බොරු කියන මතය ගැන බුදුහාමරෙන් අහනකොට බුදුරජාණන්සේගේ පිළිතුර වෙන්නේ මම මෙහෙම ලෝකය සාස්වතයි සදාකාලිකයි එමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියන මතේ මම නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ අහනවා උච්ඡේදවාදීද කියලා. ලෝකයේ විනාශ වෙන සුළුයි, කෙලවරක් නැතුව, අලුවක් නැතුව විනාශ වෙන සුළුයි, නාස්තිකයි, විනාශ වෙන සුළුයි කියන කතාව ඒක කියන ඒකමයි සත්‍ය අනිත්‍ය බොරු කෙනෙක් මම කියන්නේ. එතකොට මේ බමුණා ලෝකයේ අන්තද අනන්තද කියලා ඒ වගේම තථාගතයන් වහන්සේ මරණයන් මතු වෙයිද මරණයන් මතු නොවේද වෙයිත් වෙයි නොවේත් වෙයිද වෙයිත් නොවේ නොවේත් නොවේද කියලා මේ වගේ ප්‍රශ්න අහන 10ක් අහන හැම එකටම සරුවත් chance කියන්නේ මම එහෙම එහෙම මතයක නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මේ බමුණ ප්‍රශ්න 10ම මේ සම්පින්න එක නම් දැන් ප්‍රශ්න 10ක් ඇහුවා 10ටම එකම තාලෙටයි මම ඇහුවේ 10ටම 10ටම බාන්තුට මේ උත්තරේ ඒ නිසා ඔබ වහන්සේට දැන් මේ මතෙත් බොරු මේ මතෙත් බොරු මේ මතෙත් බොරු කියලා කියනවනම් ඔබ වහන්සේට මතියක් තියනවද මතාන්තරයක් තියනවද දෘෂ්ටියක් තියනවද කියලා බුදුරජාණන්සේ අහනවා. ඒතර බුදුරජාණන්සේ කියනවා ditthිගතං තිකෝ වච්ච අපනීතං තථාගතානම් මේ ditthිගත වීම සර්වචන්නාංශලාගේ වෙන්නේ නැහැ. ඒක බැහැර කරන්න කෙනෙක්. නෝ ditthි තියෙනවා. ditthිගත වෙන්නේ එහෙම නැත්නම් දිට්ඨිය අනුව මෙට්ටයි වෙන්නේ. ඒ ඒ වෙලාවට දිට්ඨියක් තියෙනවා දැකීමක් තියෙනවා. එනේන වෙලාවේ දැකීමට ඉඩ තියාගෙන අර පරණ පහන මිටි මත අපනීතයි. ඒවා තියාගන්නේ ඒවට බැසගන්නේ. ඒක අයින් කරන්න මේ වර්තමාන මොහොත ගන්න. වර්තමාන මොහොත සත්‍යයි. ගිය දේ මතියකට නැවතම මාරා කැමකට ගන්නෑ. ඒක තමයි තථාගතයන් වහන්සේගේ දීඨිය කියලා දල වශයෙන් මනස සකස් කරලා කියනවා සරුවච්චන් වහන්සේගේට කියන්නේ යමක් තියෙනවා සරුවච්චන් වහන්සේ මතක් කරන්නේ මේ ලෝකයේ දුකයි ඒක අවබෝධ කරගන්න එකයි දුක නැති කියනවා විතරයි. ඔය මතිමතාන්තර ප්‍රශ්නයක් නෑ ඒක කාලා බිල තෙලට ගායට කරන වැඩක් වගේ. වෙන වැඩ නැතුවට ඇත්තටම එහෙම නෙවෙයි. අර වර්තමාන මොහොතේ ඉන්නේ නැති වෙන්න ගන්න නිදහසට කාරණාවක් විතරයි. ඒක කාටවත් තේරෙන්නේ නෑ. මේ নানা ආකාර වැදගත් සමීකරණ උතුම් කටයුතු යුතුයකම් වගකීම් භාර දූරකම් අනම්මන සේරගෙම තියෙන්නේ මේ වර්තමානයේ ඉන්න බැරි කම. ඒකට දෙන නිදාසන කරන විතරයි. ඉතින් ඒක නිසා සරෝජනසාරවට දොස් කියන්නෙත් නැහැ. මේ අරවට සතුටු වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට කියනවා මේ වර්තමාන වශයෙන් ඉති රූපං ඉති රූපස්ස සමුදෝ ඉති රූපස්ස අත්ථගමෝ මෙන්න රූපය රූපේ නම් මතුනේ මේ රූපයයි දැනගන්න වර්තමාන වශයෙන් අස්පනා අපිට දැනගන්න ඒක වේදනාව නෙවෙයි කියලා දැනගන්න. සංඥාව නෙවෙයි සංස්කාර නෙවෙයි විඥාන මේ රූපයයි දැනගන්න. එතකොට මේ රූපේ දැනගන්න ඉස්සෙල්ලා රූපේ කොහෙන්දලා තිබුණ ආවේ? කොහොමද මේ නැත්තනි රූපේ හටගත්තේ කියලා? මේ රූපස සමුදයෝ හට ගැනීම බලන්න. රූපයාගේ මුල හට ගැනීම බලන්න. ඉතින් එතකොට ওই රූපයක් දැකලා රූපේ හට ගැනීම දකින්න කෙනාට ඇති වෙන ඒ චිත්ත හිතේ සියුම් භාවය නිසා ප්‍රණීත භාවය නිසා අනිවාර්යයෙන්ම යාට මේ රූපේ නැති වෙනකොට ඒ අත්ථකමය බැසය හැම ක්ෂය වීම අග දැක ගන්න පුළුවන් වෙනවා. ඕකෙච්චර මම කියන්නේ. ඔය ටික දන්නවනම් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ථකමෝ ඊට ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ගමෝ කියලා මේ රූපේ නෙමෙයි මේක වේදනාවක් කියලා දන්නවනේ. ඒතර හොඳටම දන්නවා රූපේ අත්‍යන්ත වශයෙන් පෞද්ගලික වශයෙන් පච්චත්ත වශයෙන් රූපේ වේදනාවෙන් වෙනස්. වේදනාව මේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් අර වෙනස්කම් වෙනුවට මොකද්ද ගුඩ ගතියක් පේන පටන් අර ගන්නවා මේ රූපේම තමයි වේදනාව කියන්නේ. නැත්තම් රූපේ වේදනාව දෙකම ඇති කරන එකම ශක්තියෙන් හට ගන්න තැන බැලුවොත් හට ගත්තට පස්සේ පේන වෙනස්කම් හට ගැනීම නැහැ. ඊට පස්සේ ඒක තහවුරු වෙනවා, ස්ථිර වෙනවා, උත්තර පට්ටල වෙනවා අත්ගමේ බලනකොට. ඒක නැති වෙලා දිය වෙලා යන්නේ සමස්ත ශක්ති පුඤ්ජයකට ඊට පස්සේ ඒක ආය වේදනාවක් නොවුනට වේදනාවක් කියලා අඳුර ගන්න බැරි එක නැති වෙන්නේ නැහැ. ඒක ඕන දෙයක් ඇති කිරීමේ ශක්තියක් බවට පත් වෙලා නතර වෙනවා. ඒ සංඥා ගත්තත් එච්චරයි. අද අපි ඉදිරියට ගත්තේ සංස්කාර. සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම. එහෙම නැත්නම් වෙස්කැන් වීම, එහෙම නැත්නම් අංග නිරූපණ, එහෙම නැත්නම් සුද්ධ කිරීම, අරැඳීම් කියලා රාශියක් නම් තියෙනවා. සංස්කාර කියලා කියන්නේ මේ හිත අමතක කරන දේවල්, කර්ම රැස් කිරීම කියලා තමයි අපි පොතේ භාෂාවේ සඳහන් කරන්නේ. චේතනා කියලත් මේකට සඳහන් කරනවා. ඉතින් මේ සංස්කාරවල තියෙන ස්වභාවය ඉති සංඛාරාණං කියලා අඳුන ගන්න අමාරුකම තමයි තියෙන්නේ. ඒක ඒකේ කොච්චර ගැඹුරුද කියනවනම් ඒක මේ හිතලා හුස්ම ගන්නවද ඉබේ හුස්ම වැටෙනවද කියන එක හිතා ගන්න මාරු ආනාපානයට කවුරු හරි හිත යොදපු ගමන් බර ගානක් කරන්නේ ආනාපානේ සංස්කරණය කරනවා ආනා හයිය හුස්ම ගන්න එතන හිතමත හුස්ම ගන්න ඒකට ආනාපානේ කරනවා නෙවෙයි sorry ආනාපාන සති භාවනා කරනවා නෙවෙයි යාට සිද්ධ වෙන්නේ මේ මයින්හමක් අදිනවා වගේ හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඉතින් ඉසේකක් වුන් වෙනවා. ඉතින් මාංශපේශු තද වෙනවා. ඉතින් ටික වේලාවක් ඉන්නකොට එපා වෙනවා. ඒ මොකද හේතුව මේ භාවනා කරන ශීර්ෂයෙන් හුස්ම ගන්නවත් බෑ. සංස්කරණය නොකර හුස්ම ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා යාර කොච්චර කාලයක් ඇයිද හුස්ම අනායාසයෙන් වැටෙන දිහා බලන්නේ. මේක කරන්න බෑනේ මරණ මොහොතේදී. මරණ මොහොතේදී මේ ආසතිය කියන එකක් තියෙනවා අනපන සතිය කියන තියෙනවා කරපම් කියලා කිරුවොත් එහෙම මරණ මොහොතේ කවදාකවත් මේ හුරු වෙනකන් ඉබේ සිද්ධ වෙනකන් ඇඟට සිද්ධි වෙනකන් වශී කරනකන් ඉබේ ආනපාන වැටෙන්න භාවනා කරන්න බෑ මේ පිම්බි මහකලින් භාවනා කරන්නත් බෑ සක්මන් භාවනාව කොහොමඩක්වත් බෑ මරණය කිට්ට වෙනකොට හරහා වැටලා ඉන්නේ ඉතින් ඒ නිසා මේ හයිය හත්ති තියෙන වෙලාවේ මේ හුස්ම ගන්න එක අනායාසයෙන් හුස්ම ගන්නකම් අසංස්කාරික හුස්ම ගන්නකම් අචේතනික හුස්ම ගන්නකම් කරන්ඩ කොච්චරකල් භාවනා කරන්න වෙයි ඒකට වැඩි ටිකක් දරුණුයි සක්මන් කරන්න ගියාම හැම කෙනාම අහනවා වේගය කොච්චරද කොච්චර දුර බලන්න ඕනේ මොකද්ද සක්මන් භාවනා කියන්නේ කියලා මේ ඇවිදින එක කියලා කොහොමඩක් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා ඒ විදිහට සක්මන් කරලා කරලා කරලා කවදා හරි කෙනෙක් කිව්වොත් වාර්තා කළොත් මට සක්මන ඉබේ සිද්ධ වෙනවයි කියලා භාවනාකාරෝ කියන්න පුළුවන් එහෙනම් භාවනා කැඩලයි කියලා. ඒගොල්ලෝ හිතන්නේ සක්මන් කරන්න ඕන දෙයක් කියලා. එහෙම තමයි ඇත්තට මුලදි මුලදි කරනවා තමයි අන්තිමට සක්මන් භාවනා සිද්ධ වෙන්නේ සක්මන ඉබේ කරනකොට. ඒ කියන්නේ සංස්කරණය නකරන්න නැතුව, සකස් කිරීම කරන්න නැතුව ආරාධීමකින් තොරව අනායාසයෙන් වෙන. ඉතින් එතෙන්ට යනකොට මේ මනුස්සයා නිකම් මේ කඩේ යනවා වගේ පේන. මේ මනුස්සයා යහට මහට ඇවිදිනවා විතරයි පේන්නේ. ඒ නිසා භාවනා කරන කට්ටිය හිතනවා අනේ මේ මනුස්සයා මේ මොකද කරන්නේ? අර අත්ලස්සන හදලා තියෙන සම සක්මමළු එහාට මට හක්කලම් කරනවා මිසක් ඕමද සක්මන් කරන්න මෙන්න මෙහෙමයි සක්මන් කරන්න කියලා අර වතුරේ බහැලා පීනන කට්ටියට ගොඩ ඉඳලා උපදෙස් දෙන භාවනා ක්‍රම අද තියෙන්නේ. සක්මන් කරනකොට මෙන්න මෙහෙම කරන්න ඕන කියනවා කවදාකවත් සක්මනක් දැකලා නැහැ. තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, උල්දොල සංගඩ පැතිරෙනවා. කොළඹ හතේ මේ සඳලු තලාවෙන් බහපු අම්මන්ඩිලා මෙන්න කාලෙකදී නටනවා. ගමේ කෙල්ලෝ ගිහිල්ලා බලමු මෙයාකෝ මෙහෙම ලින්ටර නෑනේ අපිට මේ කලේ පස්ස ගෙවිලා තියෙන කලේ උකුලේ තියලා කලමිඩිය කියලා කියන්නේ මේ අම්මඩිලා මෙන්න තිරේ ඇරෙනවා තිරේ වැයෙනවා හඳ ඔල්ලොර සමර පැතින මේගොල්ල කලගෙ නැටුමක් නටනවා කුළු නැටුමක් නටනවා ගෝයන් කපනවා ගමේ කෙල්ලන් මොකද හිතෙන්නේ අපි නටුනට තිරේ ඇහින්නෙත් නෑ තිරේ වැහින්නෙත් නෑ ඔල්ලොර සනහලත් නෑ දාඩිය ගඳ ගන්නවා කිහිල්ලෙන් ගඳ එනවා කඹරනවා මේ මොනවද මේ වෙන්නේ අද භාවනාවෙත් ඔච්චර තමයි. සම්මධ්‍යස්ථානත් ඔච්චරයි, ගුරුරුත් එච්චරයි, භාවනාකාරොත් එච්චරයි. තක්මන් කරනවා කියලා කොරවක් වාගේ. පුදුම අපහසුකටපත් වෙලා දඬු කඳේ ගැහුවා වගේ. ඉතින් ඒක ඒකේ දෙන්නේක් මට කියපු කතාවල් මතක් වෙනවා. අපේ කටුකුරුන් දිසාද කියනවා එහෙම අපි හැසිරෙන්නේ ලෙඩෙක් වගේ සක්මන් කරන්නේ මුලින් මුලින් ලෙඩේ නැති කරගන්න. අපිට ඒක නැතුව ඒ සක්මන් භාවනා කියන ගම්බකාර වචන දැම්මේ නැත්නම් අපිට මේ අවිජින කොට කරන සතිය කියන එක හිතවදින්නේ නැහැ. ඒ නිසා අපි අර විදිහට හැසිරෙනවා. නමුත් කවදාද භාවනාව පටන් ගන්නෙ අනායාසයෙන් කරන වෙලාවට. සක්මන් කෙරෙනවද නැද්ද කියලා දන්නේ නැති මට්ටමට යනවා gediy පිටින් සක්මන් කරනවා. කවදාද ආස්වාද ප්‍රසආස භාවනාව නැත්නම් අපි ආනාපාන සති භාවනා කරන්නේ ඒ Tamanට අනායාසයෙන් හුස්ම ටික වැටෙන බවටත් වෙනකට වඩා වැඩි සතියකින් අප්‍රමාද වෙන බවක් දන්නවනම් භාවනා කරන්නෙක් නෑ හිතන භාවනා නිරීක්ෂණය කරන්නෙක් ඉන්නවා භාවනා කරනවා මේ විදිහට අපි එදිනදා වැඩ එදිනදා නිතර කරන වැඩ තියෙනවනේ දත් මැදින වෙලාවේ වැසිකිලි කැසි කරනවා අතපය හොදන වෙලාව ආන්නේ වෙලාව බලන්න මේ යන්ත්‍රයට ආද නම දීපු විධානය දුවේ ඒ වැඩේ යනවා වැඩේ කරන වෙලාවේදී මම යට පුළුවන්ද මේ කරන්න දිහා අවදියේ අප්‍රමාදීව සතියෙන් බලනින්න එතකොට පේන්නේ මමමයි නළුව මමමයි නිෂ්පාදකයා මමමයි විවේචකයා සම් පද්ධතියක් යනවා මහා වින් වෙච්ච ගතියක් දැනෙනවා ලෝකේ. මේ ලෝකෙත් එක්ක ඇලි ගැලීමක් එක මේ කරන්න බෑ. Tamanට තේරෙන පටන් ගන්නවා මම්මයි ප්‍රධාන නළුවා. මම්මයි තිර රචකයා. මම්මයි අධ්‍යක්ෂකවරයා. මම්මයි එක ප්‍රේක්ෂකයා. මේක මේක ටෙලි ඩ්‍රාමා එකක් වගේ. මේ කවුද කවුරු නලවන්නද පිනවන්නද මේ නටන්නේ? මොකද්ද මේ තේමා මේකේ සුඛාන්තයක්ද දුක්ඛාන්තයක්ද? ඒකාන්ත දුක්ඛාන්තයක්. කිසිම කෙනෙකුට සුඛාන්තයක් නැහැ. නිවන් ලබන කෙනෙක් අර මේ ජීවිතේ කවදා සුඛන්තේ වුණාට අපි ලෝකයට පෙන්වන්න දන්නේ අපි අම්මලාට තාත්තට වැඩිය බොහොම දියුණුයි පරිසරයේ සුඛෝපභෝගී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දවනවා අපි වොත්තමත් අද කළ පමණින් සියල්ල ලබනවා මොකද වෙලා තියෙන්නේ දුක ඉක්මන් වෙලා තියෙනවා ශීඝ්‍ර වෙලා තියෙනවා ඉස්සරගෙන ඉල්ලගෙන කරන දේ පරිප්පුවක් බවට පත් වෙලා තියෙනවා ඉතින් මේක සංස්කාර වල ක්‍රියාවලිය කියලා මේ සංස්කාර දිහා විවේචනාත්මකව බැලීම එනිසා සංස්කාරදී අපිට කෙනෙක් බලන බැලියම් බලන්න නම් ක්‍රියාව අනායාසින් යන්න ඕනේ. අසංස්කාරිකව යන්න ඕනේ. අවිඥානිකව යන්න ඕනේ. මේක තමයි කරගන්න බැරි. ඒ නිසා භාවනා කරන්න ගිහිල්ලා සෑහෙන ලෙඩ රෝග හදා ගන්නවා. මේ හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා ඇදුම රෝගේ හදා ගන්නවා. අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා මේ හුස්ම සාමාන්‍යයෙන් ආධුනික යෝගාවචරයා හුස්ම අල්ලන්න වරුව හයියෙන් හුස්ම ගන්න එක ඒක ඉතින් සාමාන්‍ය භාවනා ලෝකෙට ආපු නැති කෙනානේ හයතර දන්නේ නැති මිනිස්සෙක් වගේ භාෂාව තේරුම් ගන්න හදන එකනේ. ඒකත් පිළිලුවක් තමයි. නමුත් හිතන්නේ යම් වෙලාවක ආනාපානේ සංසිඳන නොදණී ගියාට පස්සේ දක්ෂ යෝගාවචර කොච්චර ආයතේ ගොස්ම ගන්නවද නැවත භාවනාව හදාගන්න. නැවත සතිය පිහිටවන්න. ඒක ඊට වැඩිය විහිළුවක්. ඒක ඊට වැඩිය ගම්භීර විචවංචනික ධර්මයක්. ඊට වැඩිය ගම්භීර ෂටගතියක් මායාවී ගතියක්. මේ තමයි සංස්කාර කියන්නේ. මේ දුක ගිවන් වෙනකොට ඒක නැවත ටෙම්පරාදුවේ දාලා අරක් දෙනවා. ඒකල ඕම ගෙවෙන්න දෙන්න බෑ. ඒකට මැරෙයි දන්නෙත් නෑ. ඒ නිසා බැරිද පොඩ්ඩ අයියෙන් අත ගාලා බලන්න පපුව තියනවාද කියලා, නායේ තියනවාද කියලා, හුස්ම ටිකක් අරන් බලන්න, අතපය ටික තියනවාද කියලා බලන්න කියලා අර සංස්කාර නැවත අර බලකොටුව තහවුරු කරන්න ගන්න ප්‍රයත්නය අර ආධුනික යෝගාවචරත් එක්ක බලනකොට දියුණු වෙන යෝගාවචරයට හාස්‍ය දනවන සුළුයි. ඒ තාසියක් නෑ. ඒක තියෙන්නේ ඒක තියෙන සාහසික ගතියක්. මේ හුස්ම නැති වේගන යනකොට Taman තනියම කල්පනා කරනවා මේ බුදුහාමුදුරු කියන දේ අහලා හරියන්නේ පණ කෙන්දරක් ගන්න ඕනේ. මගේ තියෙන සාමාන්‍ය දැනුම ගන්න ඕනේ. මේ බොඩි නොලෙජ් එක ගන්න ඕනේ. ඒ නිසා හුස්ම ටිකක් ගනින් පුතා ওই පැත්තක තියලා ගිමන් ගන්නවා වගේ ගමන් නතර කරලා පොඩ්ඩක් හුස්ම ගන්න ඒ වෙලාවේ. ඒ තරමටම අපි මේ සංස්කාර වලට යට වෙනවා. ඒකත් නතර කරුවයි කියලා හිතන්නේ ඒ ඒ ඒ මට්ටම නතර කරාට පස්සේ ඒත් මේ ගේම යනවා. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ද්විතීය චේතනා සූත්‍රයේ යම් කෙනෙක් යේන චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරමණ මේතං හෝති විඥානස්ස තිතිය මේ සංස්කාර චේතනා ස්වරූපේ මත වෙනවා ප්‍රකල්පන ස්වරූපේ මත වෙනවා අනුසේ වශයෙන් මත වෙනවා මේ සංඛාරපච්ච විඥානං කියලා මේ තුنين මොකක් හරි එකක් පදනම් කරන විඥානය ගැටි ගහ ගන්නවා නිසා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ඒ නිසා අපි හිතමු මේ යෝගාවචරය ආධුනික යෝගාවචරයේ ආනපන්න තුන කියලා බය වෙන්න බා කරන්නකෝ ඉඳගෙන ඉන්නක බලන්නකෝ වන්නකොට මතු වුණොත් බලන්න කියලා අපි හිතමු තේරුම් ගත්තයි කියලා. තේරුම් ගන්න මේ ආනාපාන හොඳට බලා ඉන්නකොට යා අනිකුත් පරිසර සාධක හොඳ නම් ඉතින් මේ ආනාපානේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති කියන එක රස්සං වාස සන්තෝ වෙනවා කෙටි වෙනවා. ඉතින් කෙටි වෙනකොට ඔන්න සංස්කාර බය වෙනවා. බයලා හයියෙන් හුස්ම ගන්න හදනවා. ඊට පස්සේ පස්සම්බනේ වෙනකොට ඔක්සිජන් දෙන්න හදනවා කෘතිම ශෝෂණය දෙන්න හදනවා. ආන්නේ වෙලාදිකදී එපා චේතනා පහල කරන්න ඕක තමයි වෙන්න ඕනේ. ඒක නිසා ඕක ඕම තැම්පත් වෙන්න අරින්න කියලා අපි හිතමු කමඨාන සුද්ධ කරලා දුන්නයි කියලා. ඒක ඔක්කොට වෙනවට නෙවෙයි. කරන්න බැරි දේකුත් නෙවෙයි. කාට හරි මේක හේතු ගන්න ගත්තොත් ඒ යෝගාචර කවදා හරි ගුරුසුස්ම රෙඩිය සියුම් හොස්ම හොඳයි කියලා තේරුම් ගනී. සියුම් හොස්ම රෙඩිය අතිසූක්ෂම හොස්ම හොඳයි කියලා තේරුම් ගනී. අන්නේ තේරුම් ගන්නකොට ප්‍රකල්පනායින්ද පටන් ගන්නවා මේ හරිද වැරදිද හිතවිලි එන්න ගන්නවා වේදනායින්ද පටන් ගන්නවා සද්දයින්ද පටන් ගන්නවා එතකොට වැවක බැම්ම කඩලා ගියා වගේ අර ආහනපානේ නැති වෙනකොට අරමුණක් නැති වෙනකොට සතිය නෑ කියනද නැත්තම් සතිය අසරණ කරන්ඩ මට හිතවිලි වැඩි වෙනවා මට පුංචි සද්දත් වේගෙන් ඇහෙනවා පුංචි වේදනත් ලොකු වෙලා ඇහෙනවායි කියලා මේ මත බෙන්දට දැනෙන්නේ නැති දේවල් මත පවා ප්‍රකල්පණයට පටන් ගන්නවා එතකොට යෝගාවචරයට පේනවා පණමුකේ පාද පාදලා තියෙන වෙලාව වගේ තුවාලේ සුද්ධ කර නැතුව වගේ ඔද්දල් වෙන ගතිය. හිත හරි අමාරුයි පොඩි දෙයක් සෑනිතුර කියන ප්‍රකල්පනා කරන්නත් එපා. චේතනා කරන්නත් එපා. ප්‍රකල්පනා කරන්නත් එපා. බලාන ඉන්න ඒකට අනුසේ ධර්ම මතින් මේ ගේම ගෙනියනවා. මේ මේ මේ සංගරාවට අලුත් ලිපි නැත්තම් පරණ ලයිබ්‍රරි ෂොට් හරගෙන කොහොමද සංගරාව ගෙනියන්න ඕනේ. ඒ නිසා රෙහිම් මෙන් කෑ ටිකක් එකතු කරලා එඩිට් කරලා දානවා. ඒතකොට තියෙන්නේ රචකයන්ගේ අතේ නෙවෙයි සෙල්ලම තියෙන්නේ එඩිට් අතේ සෙල්ලම තියෙන්නේ. මොකද සංගරාව මානසිකව යන්න ඕනේ. ඉතින් මේකෙදී මේ අනුශේධියා බලනකොට මේ සංස්කරණයේ චේතනා වශයෙන් නොඋනත් ප්‍රකල්පන වශයෙන් නොඋනත් මේක යන හැටි බලනකොට කිසිම අඩුවක් පේන්නේ නැහැ වෙලාව. ඒකෝට බරණ අම්මා පේනවා, තාත්තා පේනවා, බුදුහාමර පේනවා, යේසුස් වහන්සේ පේනවා, නවිනායකතුමා පේනවා, ඔක්කොම පෙන්නනවා. අර පරණ මේ සංගරාවට අවශ්‍ය කරන ලිපි දානවා. මේවා සීරම් පණ තියෙන වගේ පේන්නේ. ඊ අම්මා හිටපු අම්මා වගේම පේනවා. රුවන්වැලිසෑයට ගියාම වැලි පෑගෙනවා දැනෙනවා. හැබැයි මේ මායාවක් දැනෙන්නේ. එහෙම නැත්නම් මේ කවුරු රැවිලා අපිට හොඳ නරක කියන ඇහෙනවා. මේ පරණ තිබුණු මෙව ගැනලා දැන් සංගරාව දුවනවා. ඒක කොච්චරද කියනවනම් Taman ඇත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂණය කරන දෙයට වඩා තමන් මනසින්ම වාගත්ත දේවල් ඇත්ත වශයෙන් පෙන්නනවා. එහෙම නැත්නම් විඥානේ රැවටෙන්නේ නිසා සංස්කාර මත තමයි විඥානේ තියෙන්නේ. හැබැයි විඥානේ දරුවෙක් තමයි සංස්කාර කියන්නේ. එහෙම නැත්නම් මෙහෙම කියන විධායක බලතල ඇති ජනාධිපති තමන්ගේ කිට්ටුවන්ට සබ්බකිච්ච සාධාරණ ඇමතිවරයෙක්පත් කරනවා. ඉතින් මේ ඇමතිවරයා තමයි ජනාධිපතිතුමාට ඔක්කොම කියලා දෙන්නේ. අන්තිමට මේ ඇමතිවරයා ජනාධිපති නටවනවා. මෙතෙන්ට යන්න එපා මෙතෙන්ට යන්න මෙයා හොඳයි මෙයා නරකම ජනාධිපති එතකොට එයාට අර තියෙන වෙන සංඥා නැහැ මෙච්චරයි තියෙන්නේ ඒක තමයි හැමතැනම වෙන්නේ කොහරි අම්මා හදන පුතා ගෑණි නටවනවා කියන එකනේ කසාද කියන්නේ. ඒකනේ නැන් තමයි එළිය අතර සනාතන සටන. ඒ අම්මනි ඉතින් අර වෙන මොනක්වත් ඕනේ නැහැ. ඒ අම්මනි තමයි ඔක්කොම. උනාට පස්සේ අම්මනි බොහොම ලස්සනට වැඩි අතට අරගත්තට පස්සේ මේ මෛත් එක බුදිනවනම් ඔය පරට්ටිත් එක බෑ. පුළුවන් නම් අයින් කරවන්න තමරපන්. ඉතින් මේ මාසට එපිය ගන්න සිද්ධ වෙනවා. මේ තමයිම තෝරාගත්ත ගෑණියක් තමයි මේ වැඩේ කරන්නේ. මම ගෑනු විරුද්ධව කතා කරනව නෙවෙයි. ඇත්තම කතා කරන පිරිමින්ට විරුද්ධව. කඩප්පුලිය පිරිමියා. ගෑණි නෙවෙයි. ගෑණි දන්න පිරිමියා මැට්ටව. ඕ පොඩි වැඩේට ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි සංඛාර දන්නවා විඥාන මාව මැව්වට මම විඥානේ දරුවෙක් වුණාට සංස්කාර වලට පුළුවන් ඕන විදියට රජ්ජුරෝ මත් කරන්න. ඒ නිසා සදාචාරය කියන එක විඥානයේ සදාචාරය කියන එක කවදාකවත් විශ්වාස කරන්න බැරි එකක් කියලා දාර්ශනිකයා කියනවා. විඥානයේ සියලු පොහොර ලබන්නේ සංස්කාර වලින්. සංස්කාර දෙන දේ තමයි කණ්ඩෝනේ ප්‍රේමදාස මහත්තයාට බාබු කරපු වැඩේ තමයි. අන්තිමට මේ මිනිස්සු ඔක්කොම කරලා කණ්ඩ පොණ්ඩේ දුන්නේ කියලා කියනවා මේවා ඉතින් අනවශ්‍ය කතා. ඒනම් අන්තිමට මේ මිනිස්සු ගස්සපු දවසට කොක්කේ තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි සංස්කාර විශ්වාස කරන ප්‍රමාණය දැනගෙන මේ රූපේ නෙවෙයි මේ වේදනා නෙවෙයි මේ සංඥා නෙවෙයි මේ විඥාන මෙන්න මේක සංස්කාර කියලා දැනගත්තා නම් ඒකට කියනවා ඉති සංඛාරෝ ඉති සංඛාරා මේක දන්නේ නැති නිසා තමයි අපි මේ කරන දේ දන්නෙත් නැහැ අපි සිද්ධ වෙන දේ දන්නෙත් නැහැ චේතනාපූර්වක කරන දන්නා චේතනික වෙන එක දන්නෙත් නැහැ සවිඥානිකව කරන දේ අවිඥානිකව කරන දේ දන්නේ නැහැ සසංකාරිකව කරන දේ අසංස්කාරිකව කරන දේ දන්නේ නැහැ ඉතින් ඒක නිසා ඒවට ගොඩාක් උපක්‍රම මාර්ගයෙන් ਸਰවඥාන්සේ කියලා දෙනවා. දානයක් දෙනකොට සසංකාරිකව දානයක් දෙනවයි කියලා කියන්නේ කවුරු හරි කියනවා බුදුන් දන් දෙක පිං. සීලතුරු දන් දෙක පිං. උඹ ඊට වැඩිය පිං නැති කෙනෙක්. උඹ දීපන් දෙනකොට පිං සිද්ධ වෙනවා කියලා කවුරු හරි එයාට හේතු ගන්නවා. එතකොට එයා මෙහෙවීමක් නිසා දානයක් දෙනවා. ඒකට කියනවා සසංකාරික දානය කියලා. මේ දාන දෙනකොට දෙනකොට දෙනකොට යාළ පේනවා පිං වෙන්නත් පුළුවන්. හැබැයි දෙනකොට ජොලියක් තියෙනවා. එතකොට යාට තියෙනවා දෙන්න හිතෙනවා කවුරු කියන්නේ නැතු. ඒක කියන අසංස්කාරික දාන කියලා ඒක. අසංස්කාරික දානයක් ඉන්නේ සසංකාරික දාන නැතුව. ඒ නිසා ආගම අපිට කියලා දෙනවා දුන් දෙස හොඳයි කැදේ ගඳයි. ඉතින් අපිට බලනකොට දුන් දෙස සුවඳ විතර නෙවෙයි දෙනකොට තියෙන මේ මිනිස්සයා ඒ දේ බුද්ධ විදිනකොට තියෙන සැප මුදිතා ඒක තේරෙනවා හිතනවා කවුරු කියලා දෙන්න ඕනේ මම්ම දෙන්න ඕනේ කියලා ඉතින් අසංස්කාරික දානේ හරස සංකාරික දානේ සසංකාරික දානි හරහා අසංස්කාරික දානි දෙනවා. ඊට පස්සේ ආන වැඩියෙන් කුසල් සිද්ධ වෙන්නේ කෝකෙන්ද කියලා. තුංගදෙනෙක් හිතන්නේ හිතාමතා සැලසුම් කරලා දෙන දානියත් නොහිතා නොමතා දෙන දානෙත් හිතාමතා දෙන දාන හොඳයි කියලා තමයි මූලධර්මවාදීෝ හිතන්නේ. නමුත් නොහිතා නොමතා ඇඟෙන් බොක්කෙන් දෙන දාන තමයි හොඳ. අසංස්කාරිකව දෙන එක. ඒ වගේ හිතාමතා කරන ආනාපානේ පවත්තන සතියට වඩා නොහිතා නොමතා ඇබ්බැහියට පුරුද්දට බයක් වෙනකොට ආනපාන හිත යනවනම් කලබලයක් වෙච්චලා නැත ආනපාන හිත ඒක ക്ഷേම භූමියක් බාටපත් වෙනවනම් ආන ඒ ආනාපාන මේ කලබලයේ ඉඳලා ගැස්සිච්ච හිතේ ඉඳලා අසතියේ ඉඳලා නැවත සතිය පිටව ගන්නට ආනාපානෙ ගොදුරු කරගන්න වෙලාවේදී ඒක අර කලපුරුද්දෙන් එන්නේ ඒ ටික බෑනේ මරණ මොහොතේ කරන්න. ඒක කල්ලාතු කරලා තියෙනවා. ආන්නේ ඒ ටික කරලා කරලා කරලා කොයි වෙලාවකරි කාට හරි නිින්දෙදී හරි බය වෙච්ච වෙලාවක ආනාපානෙට නැත්නම් තමන් වඩන්නේ බුදුගුණ නම් බුදුගුණයට මෛත්‍රියට හිත යනවනම් ඒක අසංස්කාරික වෙන්නේ. ඉතින් ඒක භාවනාවක් වගේ පේන්නේ නෑ නමුත් ඒකට තමයි භාවනාව කියන්නේ. ඉබේම එතෙන්ට යනවනම් ඒකට කියනවා භාවනාව කියලා. ඉතින් හැබැයි යාට ඒක ඇබ්බැහි වෙලා වෙනකොට. ඒකට নিমগ্ন වෙලා ඒක වශී වෙලා ඒක සිද්ධි වෙලා ඉතින් මේ සිද්ධි වෙන වෙලාවේදී මෙහෙම දෙයක් ආනිසංසට ලැබෙයි කියලා දන්නෙත් නැහැ ඒ ආනිසත් ලැබිච්ච වෙලාවේදී හිතෙන්නේ නැහැ කලින් වත්ටි වැට්ටි හැප්පි හැප්පි වරද්ද වරද්දගේ ගමන නිසායි අද මේ පාරේ යන්න පුළුවන් වෙන්නේ කියලා මේ සියල්ලකින්ම සිද්ධ වෙන්නේ මේ සංස්කාරයක් ඇතුව පටන් ගන්න දේ සංස්කාරයන් ගෙවම් කරන මාර්ගය හරහා අසංස්කාරික තැනට අවිඥානික තැනට එහෙම නැත්නම් අචේතනිකව සිද්ධ වෙන තැනට ගියාට පස්සේ ඒක අරිට වැඩි ලොකු කුසලයක් අති කුසලයක් කියලා තේරෙනවා නම් අධි කුසලයේ සමාදන් වෙට කෙනෙක් නැහැ. මොකද ඒ කෙනා කුසලයේ පුරුදු වෙනකොට මග ඇහැලිලා. මම කරනා නෙවෙයි, කෙරෙනවා. ආන්න ඕකට යෝගාවචරය කැමතිද? යෝගාවචරණ ඔක්කොම මම කළා. මේක මගේ වැඩ. මෙන්න මේ ආනිසංශ මගේ කියලා මේ ඉල්ලුම සැපේම නීතියට දාපු ගමන් අර කවදාකවත් ඒ සංස්කාර ඉක්මවන්න බෑ. කරන්නෙක් ඉන්නවා. ඒ නිසා ඒ ඒ මායාව ඒ කරන මේ ෂට ගතිය කරන විඥානේ විඥානේ කියන උඹ හිටියේ නැති වුණොත් එහෙම මට අරසාවක් නැහැ. ඒ නිසා ওই වැඩේදී උඹට දැන් සම්පූර්ණ ජොබ් එක නැතුව වෙනවා. අමාත්‍යංශේ නැති වෙනවක රැකගනි. මහත්තුමට රැකලා දෙන්න කියලා සංකාරපච්චා විඥාන විඥානපච්චා සංකාර කියලා මේ සංස්කරණය කරන්නේ තබා ගැනීම මේ විඥානි කියන රජ්ජුරුවන්ට නැතුව බැරි දෙයක්. විඥානේ නිතරම මේ නිසා ඒ අමාත්‍යංශය තියාගෙනවා. එහෙම නැත්නම් මේ මොකද්ද කියනවා minister without portfolio එතන කාර්යභාරයක් නැති ඇමති කියලා පත් කරලා තියාරිනවා. ඒකටත් ප්‍රජාතන්ත්‍රයේ ඉඩක් තියෙනවා. අර කාර්යභාරයක් නැහැ. ඇමති පට්ටම් ඔක්කොම තියෙනවා. සෙක්‍රටරි කෙනෙකුට දෙනවා, කාර් එකක් දෙනවා, ඔක්කොම දෙනවා. කාර්යභාරය නැහැ. මොකද ජනාධිපතිට එහෙම කෙනෙක් නැතුව කරන්න බෑ. ඒ කියන්නේ මේ විඥාණයට සංස්කරණයක් නැතුව ජීවත් වෙන්න බෑ. සංස්කරණ නැතුව ජීවත් වෙන්න කියන්නේ හේතුඵල කියලා. සංස්කරණයක් නැතුව දකින්න දෙයට කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කියලා. මේ දේ අතර මම යා දාපු ගමන් මේ ඉබේ සිදුවෙන දේ මම කරා නැත්නම් මට කළ හැකි මගේ එකම පරම යුතුයකම තමයි මේක වෙනස් කරන්නේ කියලා හිතනවා නම් ඒ හිතනවත් එක්කම විඥාණයට ස්ථිතිය ලැබෙනවා සංස්කාර ඔටුනු පළ දිනවා ගුණාට අඳිනවා. ඔකට කියන්නේ ගුණාට අඳිනවයි කියන්නේ. අඳිනවයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇඳලා ඌ ඇඳලා ඉන්නේ කියලා කියන්නේ අඳින්නේ මොකටද නේ ගුණාට තමයි. ඉතින් මේ ඇඳිල්ල තමයි අපි මේ නිලතල දීලා කරන්නේ. සම්මාන දීලා කරන්නේ අපි මේ එක එක තාරාතිරම් දීලා කරන්නේ ඌ අන්දනවා. ඇන්දුවට පස්සේ ඌ පිස්සාණන් අතාද්දමයි අතාද්දමයි අතාද්දමයි කියලට අත දානවා. පිස්සාණන් ඔළුව වනයි ඔළුව වනයි ඔළුව වනයි ඌ ඔළුවන. පොඩි කාලේ ඉඳලා පොඩි උඩ පුරුදු කරනවනේ ඌ. අතේ වඩාන්නේ නැත්නම් ආ පුතා ඔන්න පිස්සාණන් අතාද්දමයි අතයි ඌ අත දාන ඌ දන්නේ නැහැ මේ මොකටද අත දාන්නේ කියලා. ඉතින් ඒක තමයි අපිට ඔය දාන්න ආශ්‍රනූල දීන්නේ. අපි පිළිගන්න සමාජයේ පිළිගන්න කෙනෙක් ඇවිල්ලා අපිට නම්බුනා මැදිර කරන මේ නම්බුනා මැදිනවා මේ ඊට පස්සේ කහින්ද කහිනවා කියනකොට කැපන් ආ එන්නේ ඉතින් කහින ඊට පස්සේ නෙලයයි ඒ අන්තිමට හැම නිල තමයි වින්නේ මේක තමයි ලෝකේ කියන්නේ නිලේ රැකේ මේ හැම නිල තියෙන්නේ වෙනකොට හැම නිලා ඒක මතක නැහැ මේක දකින්න පුළුවන් එකම සත මනුස්සය විතරයි අනික් කට්ටියට කියන්නේ මේ හැම නෙන එකට සහජාසෙක් ඒ උපත්තියේ මෙන දේ ඒක කරන්න දෙයක් නැහැ. මිනිස්සයාට පුළුවන් මෙතන ඇමිනිලා තියෙන්නේ. මේ ඇමිනිල්ල මම ඉල්ලලා ගත්ත එකක්. මේ ගත්තේ මොකටද? මේ තණ්හාමාන දිට්ටි වඩණ්ඩයි. දැන හෝ නොදැන. ඒ නිසා තණ්හාමාන දිට්ටි එන එකට ගහගෙන ඒ තණ්හාමාන දිට්ටි පැමිණීම සඳහා මේ ඇතුලෙන් කරන ෂට ක්‍රියාවලිය, මායාවී ක්‍රියාවලිය, වංචනික ක්‍රියාවලිය අපි ඔක්කොම කරන නිසා. ඒක එක්ක සුද්ධ නැති නිසා මේක හෙලි කරමු. බුදුන්සේ කියනවා හෙලි කරා නම් පහසුවක් දැනේ. ආවි කතායිස පාසුවෝති. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. තථාගතප්ප වේජිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්ඡන්නෝ. මේ වැහිල්ල තමයි පෞද්ගලිකත්වය කියන්නේ. මේ සංඝ සමාජය කියන්නේ වහන්න එපා. වහන්න වුණොත් කියලා කියන්න මං අහවල් දවසේ නම් ඔයාට සත්‍ය හෙලි කෙරුවේ නෑ. මට ඒක කුකුසක් වුණා. මං අද සත්‍ය හෙලි කරනවා. ආයෙසරක් පොඩ්ඩක් කියනවා. අනිත් දවසේ ටිකක් යනවා තමයි කවුන්සලින් කියන්නේ. ඔය තමයි ෆ්‍රී ඇසෝසියේෂන් කියන්නේ. බුදුරජාණන්සේ හදලා තියෙන මේ සංඝ සමාජය, භ්‍රමචාරී සමාජය, සබ්‍රක්‍මචාරී සමාජය අපි හෙලි කරන බොහෝම ටිකයි. ටික ටික ටික ටික යනකොට පේනවා හෙලි කරන තරමට වාසි. හෙලි කරන තරමට සංස්කාර වලට ඉන්න බෑ. විඥාණයට මේ ඡටමායාවි වැඩ ටික කරගන්න බෑ. ඒක නිසා අපි දැනගන්න ඕන විඥානයේ ක්‍රියාවලිය රහස්‍යයි. ඒක රහස්සොත්තු සේවාවක නැත්නම් රහස් කල්නායමක ප්‍රධානියා වගේ එයා කිසි වැරද්දක් කරන්නේ නැහැ විඥානයේ සංස්කාර හරහා වැඩේ කර ගන්නවා. සංස්කාර සෝචකීකර විද්‍යට ඒ වැඩේ කරනවා. ඒත් ලැබිච්ච නිලේ නිසා ඒ සංස්කරණය කරමින් කරන්නේ මේ ස්වභාව සිද්ධිය සංස්කරණය කළා කියලා කළ හැකි කියලා කළ යුතුයි කියලා විවස්ථා හදන එක තමයි. ඉතින් ඔක මොන විවස්ථා හැදුවත් අන්තිමට ස්වභාව සිද්ධිය ජය ගන්නවා. මේ තියෙන හැම තාක්ෂණයකම වෙන්නේ අපි දාස වෙන එක විතරයි. පරිසරය රත් වෙන එක විතරයි. දූෂ්‍ය වෙන එක විතරයි. මාන්නකාරකමක් වෙන එක විතරයි. අපි මේ සමාජයක් විසින් අපිට උගන්වපු ශිෂ්ටාචාරයකට ඇදලා දාන එක විතරයි. ඊට වඩා හරි ලේසි වනවාසී ජීවිතය ආතතිය අඩුයි. ඒක වෙන්නේ වනචර වැඩක් කියලා වගේ. ශිෂ්ටාචාරයේ පිටිපසට යamak කියලා. එහෙනම් රජ කුලයේින්ට රජ වෙන්න පැපතිච්ච රජපැටියෙක් වෙන සිද්ධාර්ථ කුමාරයා ගිහිසපත් ඇහැරලා රජසපත් ආරලා වනගත වෙලා මමත් අනික් කට්ටිය වගේම සැප විඳින කෙනෙක් මමත් අනික් කට්ටිය වගේම හොඳ නිදා ගන්න කෙනෙක් කියලා කිව්වේ ඔය අපි හිතන සමාජයේ අපිට අන්දන ඇඳිල්ල තියෙන සැප ගුණාකරත්‍ය දිනවහා සමානම තමයි. අදපන් වෛරෝ බරභාගේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් උට සින්දුත් කියනවා කවිත් කියනවා පුන්නක්කුත් දෙනවා තනකොළක් දෙනවා කාබන් ඇදපන්. ඉතින් ඇදලා ඇදලා ඇදලා ගොම්මාලා මැරෙන්න හදනකොට නඩපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා දරුවෝ ඇවිල්ලා ඇඳෙන් එළියට ඇදලා දාන. එහෙම නැත්නම් මහලු නිවාසයකට ගිහලා දාන. අප්පෝ අපේ දරුවෝ හරි පිංවන්තයි අපි මහලු නිවාසයකට ගෙනත් දැම්මනේ කියලා ඉතින් අරගොල්ලෝ සන්තෝෂයි. මහලු නිවාසයකට ගෙනත් දාන්නේ දරුවෝ හැදුවේ. ඇත්තටම දරුවෝ හැදුවේ ඉතින් කාමයට තමයි හැදුනා මිසක් ඒකත් හදපු එකක් නෙවෙයි. කෙසේ නමුත් කියන බයිලා වෙනයි මේ සංස්කාරය දැක්කනම් මෙන්න මේකට සංස්කාර කියලා කියන්නේ කිව්වොත් අද බුද්ධ ආගමක් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අද බුද්ධහම තනිකර සංස්කාරයක් වෙලා. මේ අනුන්ගේ බව බාර අරගෙන මේ ආත්මය අපිට දීපාවකට ලබන ආත්මෙ පින් දෙන්න. මේ මේ ආත්මය ආයෝජනය කරුවා ලබන ආත්මෙ ප්‍රතිඵල ලැබෙනවා කියන එකනේ ආගම විකුණන්නේ. වර්තමාන වශයෙන් දැන් බෑ. ඉව්වා ඉව්වා මෛත්‍රී බුදුහාමරන් කාලේ තියෙන මේ භාවනා කරන්න අද ප්‍රතිඵල ගන්න බෑ. පිනක් නම් තමයි ඔටිටි කොච්චර හොඳද දහනමකට දන් දෙන එක. නැත්තම් මේ කටින පින්කත් නිසා කන්නේ 10ක් විතර කරගන්න පුළුවන් නම් නූල් නූල් ගහන ගහන නූල් පාරක් පාස සක්විති රජකම ලැබෙනවා කියලානේ උගන්වන්නේ. අනේ අම්මේ අපේ අම්මලා එහෙම අපිට ඒ දවස්වල පොඩි කාලේ අපි පොඩි කොල්ලෝ පිටත් කරනවා. කටනේ ශූරට අද ගහලා වරෙන්කෝ අපිට කරගන්න වෙලාවක් නැහැ මේ බත් මුට්ටි උස ගන්න විදියක් නැහැ. දහ දිනකට උයන්න තියෙනවා. අම්මා ලිපේ සුමේ. අපි පිටත් කරනවා කට්ටි පිංගවල. ඉතින් මට යන්න දෙන්නේ අපේ පොඩි අය කොයිලත් අයියා වෙනවා. ඌ එක දසක් ගිහිල්ලා මුවට විස්තරයක් දුන්න කටන පිංගම ගැන. මේ අපි 6 4 වයසේ ඉල්ල කියනවා මේ පඬු ගෑවුන අතේ දැන් මට නම් පොඩි මල්ලි ආයේ බය වෙන්න දෙයක් නැහැ ගෙලින්ම දිවි රෝග තමයි තෝ අපායි ඒක නොකිය කියන මම අපච්චිත් එක්ක ගියේ අපච්චිත් ප්‍රධාන දායකනේ දායකෙක් ඉතින් කඩන බින්කවත් තියුණා මේවා ඉතින් මං කට අරගෙන ආගෙන යකෝ අඩේ මටත් යන තියුණා මේ වලිගෙම එල්ලිලා දිවි ලෝකේ හොඳයි කියලා මේ කටින පින්කම තියෙන දැන් උනත් කියනවනේ ඒ කටින සිවුරක ගහන ගහන නූල් පාරක් පාසා සක්විති රජරකම ලැබෙනවයි කියලා මේ කරන කතාවේ මහල්ලා මුසා මෝදේක අර්නස්ට් හිමින්වේ කියනවා මේ ආගම කරන්නේ මනුස්සයගේ වස්තු වර්තමාන ධනෙ උහුරගෙන කාලා අනාගතේ දෙඤ්ඤන් සැපක් දෙන එක විතරයි මේකට තමයි ආගම කියන්නේ ඉතින් මේ ජීවිතයේදීම සීල ශික්ෂාවක් සමාධි ශික්ෂාවක් ප්‍රඥා ශික්ෂාවක් කියවම කියන්නේ දානේ නම් තියෙනවා සීලේ නම් ටිකක් තියෙනවා සමාධි ප්‍රඥා නම් නැහැ කරන්න එපා තේරුමක් නැහැ ඒ නිසා මේ ජීවිතේ මේ කරන්න පුළුවන් කියලා කියන්නේ අර සංස්කාර වලට විරුද්ධව කරන යුද්ධ ප්‍රකාශයක්. සංවිධානාත්මකව කරන ආගමික කටයුතු වලට යුද්ධ ප්‍රකාශයක්. නැත්නම් ආගම් වලට කරන යුද්ධ ප්‍රකාශය. ඒකට මේ කොමියුනිස්ට් වාදී වගේ තමයි පේන්නේ. ඒක තමයි කාල් මාක්ස් තුමා කිව්වේ මේ ආගම කියන්නේ අබින් වගේ දෙයක්. කෑවට පස්සේ ඇබ්බැහියට යනවා. ඌ ඊට පස්සේ පිංකම් කරනවා නරක දෙයක් නෙවෙයි. නමුත් අධි කුසලයට කම්මැලි වෙනවා. කුසලයට බැඳෙනවා. කළ හැකි වඩා හොඳ දේ නතර කරලා හොඳ දේ යන්න දෙනවා. මේ තමයි සංස්කාර වල වැඩේ. ඉතින් සා යෝගාවචර තේරෙන්න ඕනේ යම් හොඳ තැනකට ගියාම විපස්සනා ඥානෙ තිනනට වඩා හොඳ එක පේනවා. එයා හිතුවේ වඩා හොඳ එක ගන්න මේ හොඳ එක ගැන තටමරපලා ඉන්න නරකයි. වඩා හොඳ දෙයට යන්න පෙළඹෙන්නේ නැත්නම් උපනයන ශක්තිය නැති වෙනවා. එයා අර හොඳේ ඇබ්බැහිවීම නිසා හොඳ නිසා ප්‍රගමණය නතර වෙනවා. එයාගේ ප්‍රගමණයට ප්‍රධාන වශයෙන් බාධා වෙන්නේ හොඳ ටික තමයි. මොකද වඩා හොඳ අතාරින්නේ හනමිටි අතාරින්න නැතෝ. මේ වඩා හොඳ විනේ හොඳ අතාරින්නේ මේ මොකද සංස්කාර වල තියෙන මේ ෂටගති, මායාවී ගති. විඥානේ කැමතිත් නැහැ. එnde ende ende සියුම් සංස්කාර වලට යනවට. ඉතින් මේකේ තියෙන මේක වගකීම් බාරගෙන බුදුරජාණන් ශ්‍රී කරන ප්‍රකාශයක් කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක් කියලා කියනවා. බුදුරජාණන්සේ විසින් සකස් කරන ලද්ද. හැබැයි සියලු ගොරෝසු සංස්කාර අයින් කරන්න තියෙන සියුම්ම සංස්කාරය. ඒ නිසා ගොරෝසු කට්ටක් අයින් ගන්න සියුම් කට්ටක් ගන්නවා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගන්න ගන්නකොට තමන්ගේ අනෙක් කුසල් පැත්තක තියලා ඒ WS කර්මත් මහත්තයා අහනවා ආර්ය අෂ්ටාංගයේ කොතනද පන්සල් යෑම සඳහන් වෙලා තියෙන්නේ. පිනක් සඳහන් වෙලා තියෙන්නේ. කිසිම තැනක නැහැ. ඒකේ පින්පව් කතාව මොකුත් නැහැ. ඒකේ තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වාචා කම්මන්ත ආජීව තියෙන විරමණේ, විරති ශීලයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ විද්‍ය සති සමාධි. ඉතින් ඒකට යන්න ඒ ආර්යෂ්ඨ මාර්ගයේ තියෙනවා මේ උපදි වේපක්කා, පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියලා පින් කරන උපදිපැත්තකුත් තියෙනවා. අනාර්යා අරියා අනාසවා ලෝකුත්තරා කියලා තියෙකුත් තියෙනවා. ආන්නේ වෙනස අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ භාවනා මධ්‍යස්ථානක නැත්තම් භාවනාවක තමයි. අර පින් කරන තැන ඉඳලා පින්ප වතාන ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්න. අන්න එතනදී මේ සංස්කාර පිළිබඳ අවබෝධය මේ සංස්කාරයය කියලා යම් කිසිකේ අවබෝධ කරනවා නම් ඉස්ලාම අවබෝධ කරන්නේ සසංකාරික දාන අසංකාරික දාන කියන වගේ දෙකේ එකක් අපි බණටත් කියනවා. ටික වෙලා කරන මිනිස්සු තේරුම් ගන්න. තේරුම් ගන්නට ඕනේ. ඒක තමයි බණ කියන්නේ. ඊට පස්සේ සීලයත් සිල්ලුතුන් අතර ඉන්නකොට ඒ රකින්න දෙයක් නෑ රැකෙනවා. අපි උපසම්පදා වෙච්ච වෙලාවේ 90 දී ඔය මේ කෝට්ටේ දේවානන්ද හමුතු තමයි හිටියේ සංස්ථාවේ ලේකම් විදියට. පණ්ඩිත සාන්තිකෝම දේවානන්ද තමයි මේ උපසම්පදා වෙච්ච කටියට හෙට හෙට උපසම්පදා වෙන්න වෙන මේකට බණ්ඩියක් කියන්නේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ලෝකයා කියන උපසම්පදා භික්ෂුව කියලා කියන්නේ යකඩ බෝතලයකට වතුර උපරවගෙන කඳු නගින જાතියක් කියලාලු ලෝකෙට කියලා දීලා තියෙනවා. හාමුදුරුවෝ කියන්නේ යකඩ බෝතලක වතුර පුරන කඳුරංගනේ જાතිය මේ භාවනාවක් ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් මේ පඬිස්වාංශල පින් සිද්ධ වෙන්න අපිට කියලා දීලා තියෙනවාද බහනකම කියන්නේ මොකද්ද කියලා යකඩ බෝතලේ වතුර පුරවගෙන කඳුරංගන එක නෙවෙයි. ඒකෙන් කරන්න තියෙන මේ සීල සමාධි ප්‍රඥාකරණේ කියලා. ඉතින් සා මුන්නාංශලාගේ මේ පඬිස්වාංශලාගේ ගුණේ කොච්චරද කියන අපිට දැන් සිල්පද කඩන්නවත් ඉඩක් නැහැ කියලා කිව්වා. එහෙම පරිසරයක් හදලා දීලා තිනවා සිල්පතුන් මැද ඉනකොට අපිට සිල්පදයක් කරන්න කොච්චර අමාරුද කියලා බලන්න. මම එදා පල්ලෙහාදී කිව්වා. දැන් පල්ලෙහා හදලා තියෙන විනය නීතියදී කාම මිත්‍යාචාරයක් කරන්න කොච්චර දඟලන්න ඕනද කියලා. මිත්‍යාචාරය නොකර ඉන්න පහසුකම් දීලා තියෙනවා. මිත්‍යාචාරයක් කරන්න කොච්චර නටන්න ඕනද කියලා. ශිල්පදේ කඩාගන්න. උදෙන් අරකු වාගයක් ගෙනලා බොණ්ඩ දායක ගාණක් නැතුව බොන එක වෙනම දෙයක්. උගේ පොඩ්ඩක් මචං කැල්ලත් පොඩ්ඩක් දීවන් කියලා උඩ කාමරේට ගෙනලා බිව්වොත් මොකද වෙන්නේ බලන්න. කීයක් මට්ටම් කඩාගෙන යන්න ඕනද කියලා ශිල්පදයක් කඩන්න. ඒ හදලා තියෙන පරිසරයේ ඉන්නකොට ශිල්පදී බී රැකෙනවා. ඒ නිසා ලොකු සාංශ කිව්වේ මට වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති කියලා. බණ භාවනා කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඒ මිනිස්සු සිල්පද කටන අය කිසිම සහයෝගයක් දෙන්නෙත් නැහැ, බනින්නෙත් නැහැ, පිළිකුල් කළා දාන. ඉන්නවත් බෑ. ඒකයි ඔය කට්ටිය කැමති නැත්තේ භාවනා මධ්‍යස්ථාන වලට ලයින්ද. මේක ඉඳ ගියාම සිල්පද කටන එක හරි වෙහෙසයි. ගෙදර ඉන්නකොට නම් කැඩුවේ නැත්තම් වෙහෙසයි. ඇඟ රිදෙනවා. ඉතින් ඒ වෙනස නිසා සංස්කරණය සහ අසංස්කාරික ජීවිත දෙක නැති එකක් නෙවෙයි. ඒ ජෝසප් ගෝල්ස්ටයින් නෑ ජෝසප් ගෝල්ස්ටයින් නෙවෙයි රිචඩ් ඩේවිඩ්සන් කියනවා අද ඇමරිකාව වගේ රටක 140කටත් අසහනේ තියෙද්දි ඒ වගේම ප්‍රසිද්ධයි මේ සත්‍යමත් වෙනකොට අසහනේ නැති වෙනවා කියන එක. ඇයි මෙච්චර සුළු පිරිසක් භාවනා කරන්නේ මෙච්චර කෝටි ගාණක් ඒක දිහා බලන්නේවත් නැත්තේ? මට පරිේශනයක්වත් ගොනු කරන්න බැරිලු ඒක කොහොමද වෙන්නේ කියලා හිතන්නවත්. මේ නිකන් දෙන සර්වතෝ භද්‍ර කිසිම පසු ප්‍රතිඵලයක් නැති මේ වර්තමාන මොහොතේ ජීවත් වීම හැමෝටම කළ හැකිව තිබියදී ඒකට පෙළඹෙන පිරිස ඒකට ආවඩායිබෝන් කියන පිරිස ඒ නැත්නම් ඒක හොඳ ಗುಣ කතා කරන පිරිස මෙච්චරම පුංචි වෙලා තියන්නේ ඇයි කියලා පරිේශනයක්වත් ගොනු කරන්න බෑ. තන්නේ කරම නිකන් මේ කර්ම රූප කර්මයෙන් හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා කවදාක සරුවචන් වහන්සේවත් මේ ශිළු දිනාම් බුද්ධඝම වෙන්න ඕන කියලා හිතුවේවත් නැහැ. හිතන්නවත් බෑ ඒක. ඒ තරම මිනිස්සු සංස්කාර වලට කැමතියි. සංස්කාර කියන්නේ කෙරුම වෙන්න කැමතියි. අයියා වෙන්න කැමතියි. අක්කා වෙන්න කැමතියි. මුදුන වෙන්න කැමතියි. ගරු වෙන්න කැමතියි. ඒක තමයි මේ ලෝකේ සම්මාන සිස්ටම් එකක් තියෙන්නේ. අර සම්මානේ මේ සම්මානේ දෙනවා. අරක පාගගෙන මේක ජය ගත්තා නම් ඌට සම්මානයක් දෙනවා. එයාට තිරිසන් ගති ටික මතු කරන්න හදනවා මේ තියෙන සදාචාර ගති. ඉතින් ඔක්කොම අපි ඔක්කොම භික්ෂුන් වහන්සේලා කියලා, අපි ඔක්කොම සහෝදරයෝ කියලා, අපි ඔක්කොම මිනිස්සු කියලා කිව්වම ওই කිසිම කෙනෙකුට බිස්නස් කරන්න බෑ. අපි හරහා බිස්නස් එකක් කරන්න බෑ. මොකද අපි තව කෙනෙක් යට කරන්න යන්න ඕන කමක් නැහැ. ගුණවන්ත වෙන්න වෙන්න එයා වීකරලට කිරිවදිනකොට ඔගේ පහත් වෙනවා. උණ ගහ උඩට යන්න යන්න දැල්ල පහත් වෙනවා. අර මෙහෙම කෙලින් උඩට කරගෙන යන උදුම්ම උදුම්ම ගතියක් උද්දච්ච ගතියක් නැහැ. සරුවචන්හන්සේ සෝපකගාට පයින් ගියේ. අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරා. ඕවර් ටයිම් ක්ලේම් කරේ නැහැ, බටා ක්ලේම් කරේ නැහැ, සෙරෙප්පු ඉල්ලුවේ නැහැ, මොකුත් නැහැ. ওই 45ම මේ මේ හැම දැනටත් තියෙනවා ඒකම. කිසිම වෙලාවක් නැහැ. බුදුන්ස් කියුවේ දක්ෂකම තියෙන්නේ මනුස්ස වෙන්නයි. දක්ෂම වෙන්නේ ඇති දෙයට හැඩ ගැහෙන්නයි. එහෙම නැත්නම් මේ මට දක්ෂ වෙනකොට මට ෆෑන් එකක් තියෙන්න ඕනේ, යා කන්ඩිෂන් තියෙන්න ඕනේ, කාමර දොර හතක් අරගෙන යන්න තියෙන්න ඕනේ. ඒව තමයි අපිට මේ අන්දන ඇඳිල්ල. ඒක මේ තන්නේ කර අධ්‍යාපන ක්‍රමයෙන් කරන්නේ. ඒ ඒක භයානකම කරනවා. අපේ තියෙන පිරිවෙන් අධ්‍යාපනය එහෙම එකක් තිබුණේ නැහැ. ඒ පිරිවෙන් අධ්‍යාපනයේ මකලා මේ ඇති වෙච්ච ක්‍රමය නිසා අහම් දුරුද්දන් විශ්වවිද්‍යාලය ගිහිල්ලා ඩ්‍රයිවිං ලයිසන් ඉල්ලනවා. නීතිඥ කෝට් එක අඳින්න අවශ්‍යලා ඉල්ලනවා සිවුරට උඩි. ටික හරි වටන දෙයක් නෑ අපේ අපිට හාමුදුරු ලෝයර්ලා හාමුදුරුත් ඉන්නවා ඒ ඒක පුද්ගල සංගීත සංදර්ශන පවත්වන හාමුදුරුත් ඉන්නවා සංගීතඥයොත් ඉන්නවා බුදු බුදු වචනයට පිළිත් වලට පසුවෙන් සංගීතයක් දෙන්න ලෑස්ති. සදාකාලිකව මේක ස්ථාවර කරන්න මේ තාක්ෂණික ක්‍රමත් හොයනවා. මේ අනිත්‍ය ධර්මයේ. ඒක භාවනා කරනකොට පේන අනිත්‍යක නෑ නේ. ඒක ඒක ස්ථාවර කරන්න ඕන. බුද්ධ ශාසනය ස්ථාවර කරනකොට අපේ මේ අපේ කම්පැනි වහාමුදුරු කම්පැනි ඔක්කොම බඩු ෂුවර් අපි ගාලා. කිසිම දෙයක අඩුවක් නෑ. ඩ්‍රයිවර්ලා ඉන්නවා, ලෝයර්ලා ඉන්නවා, සංගීතඥයෝ ඉන්නවා. ඔය ගීයෝ කැහුවට කහින්න වට අපිට කරන්න දෙයක් නෑ. ඒ තරම් අපි සරුයි අපි. ඒ තරම් සංස්කාර. ඉතින් යෝගාවචරය කවදා හෝ භාවනා කරනකොට මේ ඇතිවීම නැතිවීම දෙක ළඟ ළඟ ළඟ පෙනෙද්දී ඇතිවීමට සංස්කාර තිබුණාට නැතිවීම සංස්කාර නැති යමක් කියලා. අන්නේ නැති පැත්ත අගේ කරන තැනට යන්නේක තමයි මේ විපස්සනාවේදී පළවෙනිම ඔය බඩපිනුම. මේ ඇතිවීම නැතිවීම දෙක පේන වෙලාවට නැතිවීමට බය වෙලා ඇතිවීම පැත්තට දුවනතේ අපි මේ පිරිත් නූල් ගැට ගහන්නේ. සෙත් කවි කියවන්නේ, පිරිත් කියවන්නේ, අරසවල් ඉල්ලන්නේ, පොඩ්ඩ හරි භාවිත ගම නැතිවීම දකින්නකොට අපෝ ඒකම කළා ඇතිවීම පැත්තට යන්න අපි තුන්නමක් ගෙදෙට්ට වඩම්මලා වරු පිරිත් කියනවා. අරසාව සල්ලා ගන්න. ඒකල්ලිවලා ඊටත් වැඩිය වැඩි වෙනවා සයිකියාට්‍රික් කෙනෙක් ගාට ගිහිල්ලා සයිකඩෙලික් මෙඩිසින් එකක් දීලා කියනවා. ඒ නැතිවීම පැත්ත දකින්න නැතුව මේ කසාද මගුලක් හදලා දෙන්නකෝ මේ ළමයාට මේ ඉන්නේ කලු කුමාර දෘෂ්ටිය තියෙන්නේ. ඕක හොඳ නැහැ. කසාදෙමයි ඒක හරියනවා. නැත්තම් කොළඹට පිටක් කරන්නකෝ. නැත්තම් පිටරට අරින්නකෝ ඉඩ මේකුල්ලා ඔන්න ඔය දෘෂ්ටිය බහිනවා. ඉතින් එහෙම කරලා හදන ලෝකයේ මේ මතුවෙන්නේ මේ නැතිවීම පැත්තයි. ඒකට සාදර වෙන්නයි බුදුහාමුදුරට මේ බණ කියන්නේ. ඒකයි සංස්කාර කියලා කියන්නේ කියලා ඉටි සංඛාරා. මේ සංස්කාරයයි කියලා බහුවචනෙන් කියන්න බෑ තමන්ගේ ටික දකිනවා නම් ඒක කියනවා මොටිවේෂන් කියලා යමක් කරන්න ගාය කොහෙන් දෙන්නේ කියලා බලන්න. ඇයි මේ උණ? ඇයි මේ තියෙන මොහොතේ වර්තමානයේ කරගෙන ඉන්න බැරි? අරක කරන්න තියෙනවා අර කෙරුවා වැරදි. අරයා මෙහෙම කරන්න ඕනේ. මෙහා මෙහෙම කරන්න ඕනේ කියන මේ තේරම හට ගන්න තැන බැලුවොත් එහෙම බුදුරජාණන් කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. මහා පාළු වචනයක් කියන්නේ. ඔබ යමක් කරනවාද කරන සියලුම දුකයි කිය. සබ්බේ සංඛාරා අනිච්චා. ඔබ සකස් කරන්නේ නැතුව මොනවාරි වුණොත් ඒක සදාකාලිකයි. ඔබ සකස් කෙරුවොත් ඒක වෙනස් වුණොත් උඹට වහකණ්ඩ වෙනවා. ඉතින් කොහොම කෙරුවොත් ඔක වෙන්න තියෙන දේ නේ. මේ සකස් කරලා මම කෙරුවයි කියලා ඒක විනාශ වෙනකොට දුක් වෙනවට වැඩිය වෙන්න තියෙන දේ බලන්නේ නේද තියෙන්නේ. එතකොට හිතෙනවා මේ ඥාන උපේක්ෂාවක් කියලා. අඥානුපේක්ෂානික ලොකු ඊවසීමකින් සංසාර දුක දැකලා සංස්කාරයන්ගේ ආධිනව දන්න කෙනා කරනවා කළ යුතු අඩුම සංස්කාර ටික. නොකර බැරි ටික. ඒක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියනවා. සර්වඥාන්සේ කෘත්‍ය කරානේ. ඒ කරේ ඒ අනික් කාට තේරුම් කර දීම සඳහා. ඒ නිසා යෝගාවචර ඉති සංඛාරාණං කියන එක කොයි වෙලාවකරි තේරුම් ගත්තා නම් ඒ යෝගාවචරයට තේරුම් ගන්න වෙනවා මේ සංස්කාර කියන්නේ ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන විපන්දන සංස්කාර ඇතන නලියනවා ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන ස්පන්දන ඒ හැම එකක්ම පේන්න තියෙන්නේ මේ ලෝකයේ කියන්නේ ශක්තියක් ඒක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකක් නිසා ඒ කොටසක් මගේ කියපු ගමන්ම අපි සැලෙන්න පටන් ගන්නවා මේක සබහා සිද්ධියක් මේ ශක්ති කියන දේවල් වලට එකතන ඉන්න බෑ. ශක්ති කියන දේවල් කම්පන චංචල වෙනවා. ඒ කම්පන චංචල වීම ගෑනුන්ට හොඳයි, පිරිමින්ට නරකයි, පොඩි ළමයින්ට හොඳයි, වැඩිහිටියන් නරකයි. එහෙම එකක් නැහැ. ඒක වැඩ කරන්නේ මොකද්ද ක්‍රමයකට. මේව හදන්න ගියොත් එහෙම නැත්නම් මම මේක නොවි වෙන එකක් වෙන්න ගියොත් එහෙම නැත්නම් මේව විවේචනය කරන්න ගියොත් ඒක කොහොම අර සබා සිද්ධියට යට වෙනවා. එදි මෙයා ඇඹරිලා යනවා කාලයට. ඒ නිසා මේ සංස්කාර පිළිබඳව චේතනා ප්‍රකල්පනා අනුසේ වශයෙන් තියෙන එකේ අනුසේ දක්වාම අඩු කර ගන්න පුළුවන් වුණා නම් කාට හරි. يعني චේතනා ප්‍රපංචන ප්‍රකල්පන නැතුව එර කීත හැකි යා ප්‍රඥා ශික්ෂාවට කැමැති දැන් සුදුසා ප්‍රඥා ශික්ෂාවට දැන් ගිහිලා තියෙන කියලා. නමුත් තාම චේතනා තියෙනවා නම් තාම ප්‍රකල්පනා තියෙනවා නම් එහෙම නැත්නම් මේ චේතනාවට ප්‍රකල්පනාවට බය නම් තාම යාට ඒ tira දෙක අයින් කරලා අනුසය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අනුසය පැත්තට ගියාට පස්සේ ඒක මොකක්වත් නැහැ වංචනික ධර්ම ටිකක් තියෙන. මේ හොඳයි කියලා බාරගත්ත හැමදේම නරකයි කියන එක තමයි අනුසය කියන්නේ. අපි මෙතෙක් කල් හොඳයි කියලා හිතුවනම් මොකක් හරි. ඒ හොඳ වෙලා තියෙන්නේ තණ්හාවට හොඳයි. දික්කියට හොඳයි, මානෙට හොඳයි. හැබැයි අසංස්කාරයට බලනකොට හොඳ නැහැ. ඒ නිසා තමයි මෙතෙක් මේ මැණික්ය මුතුය කියලා සුරේ හංගගෙන, බඩතුලේ හංගවගෙන, තියාහිටපු හැමදේම මේ ප්‍රපංච ධර්ම. තම්පත් කරන ධර්ම නෙවෙයි කියලා. ඒක දකින්න එක විතරයි අනුශේචිනයකට යා පේන්න දෙන්න යා ප්‍රකල්පන වලින් සහ චේතන වලින් මේක වහලා තියාගෙන ඉන්න නිසා අපි ප්‍රකල්පන චේතනාවල තරන් දෙන මිසක්කා ඈත් මෑත් කරලා අනුශේ දක් ගන්න බෑ. අනුශේට මුකුත් කරන්න ඕන බලන එක විතරයි කරන්න ඕන. කොච්චර චපලද, ෂටද, මායාවිද, වංචනිකද කියලා දන්නවනම් පිට හතුරෙක් ඇත්තම නෑ කාටවත්. ඇතුළෙන්ම මේ හොරාට යාළුවයි කියලා හිතාගෙන හොරාට දරුවයි කියලා හිතාගෙන කෙනා මේ හංගවගෙන ඉන්නේ අපි ඔක්කොම ඒ වගේ වසවිස ටිකක් ආන්නේ බව දැකීමෙන් මේ අනුසේ දුර වෙන නිසා ආසවාන ආශ්‍රව ධර්ම දකින්නට දස්ස දස්සනා පහතබ්බා කියලා කියන්නේ දකිනවනම් ඒක තියා බලනෝනේ යට ඉන්න බෑ. හරි ඩ්‍රැකියුලා වගේ. ඩ්‍රැකියුලාට ලයිට් එක අල්ලනවා දැක්කොත් කුරුසය අල්ලනවා දැක්කොත් යට ඉන්න බෑ. ඒක නිසා ආශවනුසේ අනුසේ ධර්ම වලට දැක්කොත් මෙයා මේමයි මේ කරන වැඩේ කියලා යට ආින්න බෑ. ඒක හරියට මේ රටේ තියෙන හොර කණ්ඩායමක නායකයා මෙයයි කියලා නම් කිරුවොත් ඇති මිනිස්සුන්ට. බලනකොට එයා රටේ හොඳ වැදගත් මහත්ෙක් තමයි වැඩ කරන්නේ. මහත්ෙක් තමයි මේ කැත වැඩ කරන්නේ. ඉතින් මේ මේ අංශය එළිය පේන්නේ හැමදාම දන්සල් දෙන තොරන් ගහන මේ සුබ සිද්ධිය හදන මිනිහා තමයි <clears throat> රටේම තියෙන හොර කල්ලියක නායකත්වය දෙන්නේ කියලා ඒ මනුස්සගේ නම ප්‍රසිද්ධ කරන්න විතරයි ඕන කරලා තියෙන්නේ. දක්ෂ ඒක දකින්නක විතර අපි දැන් කරන්නේ අපේ මේ ප්‍රකල්පනා නිසා චේතනා නිසා අර හොරහට එළියේ ඉනකොට මහත්යක් වශයෙන් පේන්නත් ඉඩ දෙනවා අපි හොරකන් ටික එළිනොෙන්ටත් කටයුතු කරනවා. ඒ නිසා බාහිර තියෙන හොරකල්ලි වල වැඩ දිහා බලනකොට අපේ විඥානයත් සංස්කාරත් කරන මේ වැඩපිළිවෙල දේශපාලන වශයෙන් අපි අන්තිම දක්ෂම දේශපාලනය. අනුන්ගේ බලය පැවරීම සඳහා අපි මේ කරන ක්‍රියාවලිය. ඒක දිහා බලන්න පුළුවන් නම් බුදුජානනාච අපිට උගන්වන්නේ අනුත් සමග සමවීමේ සමජීවිකතාවයි. උඩ පාගගෙන යන්න හදන්නෝ යට වෙන මට්ටමක් නෙවෙයි. ඒ සඳහා සබ්බ ලෝකේ අනාභිරත සංඥා කියලා බුදුරජාණන්සේ කියලා දෙනවා. ওই සබ්බ ලෝකයේ අනබිරත සංඥා තියෙනවා නම් බලය විෂම ලෙස ධනය විෂම ලෙස පැතිරීම කවදාකවත් වෙන්නේ නැහැ. අද තියෙන සම්පූර්ණ විකෘති ආර්ථික ක්‍රමයක් 10ක් විතර මිනිස්සු ආර්ථිකයේ 50කට වැඩිය පාලනය කරනවා. ලෝක ආර්ථිකය. ඒකල ඒගොල්ලෝ තමයි ප්‍රතිපත්ති හදන්නේ, ඒගොල්ලෝ තමයි බැංකු නීති හදන්නේ, ඒගොල්ලෝ තමයි නීතිය හදන්නේ, ඒගොල්ලෝ තමයි ජනමාධ්‍යයට තොරතුරු දෙන්නේ. ඒගොල්ලෝ තමයි රූපලාවන්‍ය ගැන කතා කරන්නේ. ඒගොල්ලන්ගේ රාජ්‍යත්වයේ ඉන්නේ ඒගොල්ලන්ට කැමැති විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් තාන්නමාන දෙනවා. නෑනේ. ඊයේ විලංගුවේ දාන පිස්සුයි කියලා වාට්ටුව දා ගන්න නැත්නම් සයිකියාට්‍රික් ලෙඩ බවටපත් කරනවා. ඉතුරු 190%ක්ම ජනතාව අර ඉතුරු 50 බෙදාගෙන කණ්ඩ ගිහිල්ලා ලෝකයේ 190ක් විතර රැට නිදාගන්නේ බඩගින්නේ කියලා කියනවා. මේ සිල් දැකලා නෙමෙයි. කණ්ඩ නැතුව. අනික් කට්ටිය භෝජන සංග්‍රහ පවත්නවා අත්තට පයට සල්ලි විසු කරගෙන විදේශය වලින් කෑම ගෙනලා විදේශිකව ගෙනලා භෝජන සංග්‍රහ පවත්නවා උලා කණ්ඩවත් දෙයක් නැති ගාණක් නේද මේ මොකද අනාභිරත සංඥාව දන්නේ මේ සල්ලි හම්ුණාට පස්සේ ආභිරමණයේ එහෙම නැත්නම් මේ සුඛපභෝගීත්වයේ සීමාවක් නැහැ ඒ නිසා දස සංඥා සූත්‍රයේදී ਸਰවචන්නාංශේ යේ ලෝකේ උපය උපාදාන චේතස අදිඨානාපිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති විරදේ න සාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. මේ ලෝකේ අභිරතියන් තෘෂ්ණාව කියලා කියන්නේ. ඒක තාම ගැඹුරින් තියෙන දෙයක් තමයි මේ පුද්ගලික රුචි අරුචිය. මේ පුද්ගලික මන අපේ. ඒකේ පුද්ගලික මන අපේ අභිරතිය කියලා ගත්තොත් ඒ අභිරතිය පවතින තාක්කල් සියලු ලෝක වස්තුවම Taman සතු කර ගන්න තරමට මේක යනවා. සියලු ලෝක වස්තුවම අනාබිරත සංඥාව ගන්නා මේ ලෝකයේ උපේ උපාදාන උපේ කියලා කියන්නේ ලං වෙනවා. උපාදාන කියලා කියන්නේ බදා ගන්න. උපේ උපාදාන චේතසෝ කියලා කියන්නේ හිතින් හිතනවා. අදිඨාන කරනවා. චේතසෝ අදිඨාන අදිඨානාබි අදිඨාන අබිනිවේෂ රිංග ගන්නවා. අනුසේටි බුදිය ගන්නවා. මේක අපේ රුචියට ලං වෙනවා බදා ගන්නවා චේතනා පහල කරනවා අදිෂ්ඨාන කරනවා ඒකට රිංග ගන්නවා ඒකට බුදිය ගන්නවා ඒක හරියට උඹහට නායක රින්ගනා වගේ, ලැබුම් ගන්නවා වගේ අපි දවල් රෑ දෙකේ නින්දදී සීපිට එලිපිට දෙකටම දිගටම කරන්නේ මගේ අභිමතාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳින් හෝ නරකින් හෝ සාධාරණව අසාධාරණව හෝ ධාර්මික හෝ අධාර්මික හෝ දවල් මිගෙල් රෑදානියෙල් හෝ මේ කටයුත්ත කරන්න හදන ගතිය දකිනවා නම් අපි මේ තවත් මානවයෙකුට විරුද්ධ මේ සටන් කරලා තියෙන්නේ. තව කාගේදෝ අයිතිවාසිකමක් නෙමෙයි උරා ගන්න හදන්නේ. කාගේදෝ ශ්‍රමයක් නෙමෙයි උරා ගන්න හදන්නේ. අපේ මේ දක්ෂතාවය හරහා ඒ වෙනුවට ලද දෙයින් සතුට වෙලා තියෙන දෙයට හැට ගහිලා බාල දක්ෂයෙක් වගේ භික්ෂුවක් වශයෙන් මේ ලදයමකේ සතුට වෙන්න පටන් ගන්නවා නම් ওই තරම් තාක්ෂණයක් ওই තරම් මහා ලොකු සූරකෑමක් ওই තරම් මහා ලොකු සමීකරණ ඕනේ නැහැ. ওই අනතාලේ හොඳයි. ඒ අනතාලේ හොඳ නම් වර්තමාන මොහොත හොඳයි. වර්තමාන මොහොතේ හොඳ නැත්තේ මොකද අපිට හදලා කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඊගාව මොහොතේ ඒකට අපි සංස්කාර කියලා කියනවා. ඒ සංස්කාර නිසා වෙන්නේ අනික් අයට බෑ මට පුළුවන් මං ඉස්සර වෙන්න ඕනේ කියලා මේ අප්‍රමාදය අනිත් පැත්තේ දාගන්න. අපි ඊ타ත්ම දක්ෂව අප්‍රමාදීව තණ්හාමාන දිට්ඨියට දూరుනවා. ඒකල්ල කියන බාහනා කරන්න වෙලා නැහැ බණ භාවනා කරන්න වෙලා නැහැ. මොකද අපිට යුතුයකම් තියෙනවා කියලා. බණෝට ඒ යුතුයකම් හරහා වෙන්නේ මොකද්ද? අපි හිතන්නේ නම් මාගේ මේ රටන රට හුදෙක් රට ජාතිය ආගම් පිණිසයි කියලා ආඩම්බර කිව්වට තණ්හා මාන දිට්ඨි පිණිසයි කියලා බුදුහාමුදුරු හිමීට කියනවා. මාගේ මේ රටන රට ජාතිය ආගම් පිණිසයි කිව්වම ඉතින් ගල්වල ලියනවා, සත්‍රුපත්තිරෝ ලියනවා, තුරේ දා ගන්නවා. මොකද අන්තිමට යටින් තියෙන්නේ මොකද්ද? තණ්හා මාන දිට්ඨි පිණිසයි. ප්‍රපංචනයේ පිණිසයි මරණකොට ඔය ටික ඉවරයි. ඒක නිසා මේ කාටත් සමාන අපි කියන විමද්දිගත බලතල දීලා කාටත් මේක විනිවිද පේන විදියට කාටත් මත ප්‍රකාශ කරන්න දීලා යනවනම් බුදුජානනාතික ක්‍රමයේ හැටියට මේ සංඝයා අතර බුදුන්සේ කිසිම නායකයෙක්පත් කළ මැරුන්නේ නැහැ නේ. පිරිනොම පැවිත් නැහැ. සංඝයාගේ තුල ගන්න තීන්දුවක් ගන්න එක. සම්පූර්ණ බලය විමද්දිගත කරලා තියෙනවා. හතරනම සංඝයා ඉන්නවනම් එච්චරයි. ආය මොනවාක්වත් මේ මේ මහානායක හඳුර අස්සන් කියන්නේ. ඒ සාද මහානායක හඳුරට හිටියත් එක නැත්ත් එක. මොකක්වත් එහෙම මේ ඔය ලෝකේ සම්මත දේවල් වලට මහානායක හඳුර වුණාට නිවන් දකින්න වැඩවලට කිසිම තැනක මහානායක හඳුරගෙන් අස්සන් ගන්න ඕනේ නැහැ සත්‍යමත් වෙන්න. තියෙනවා නම් මම හිතුවා එකෙකුට සත්‍යමත් වෙන්න දෙන එකක් නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් බැරි වෙලා හරි අධිකාරියක්. ඒක ස්වභාවයෙන්ම පිළිහිටියේ සතිය කාටවත් අධිකාරී ශක්තියට යටත් බෑ. ඒ නිසා මටත් බෑ කාටවත් සතිය දෙන්නත් බෑ ගන්නත් බෑ. හැබැයි ಗುಣ කතා කරන්න පුළුවන්. ಗುಣ කතා කරන හැම වෙලාවෙම සංස්කාර කැඩෙනවා. සති කියන්නේ වර්තමාන මොහොතනේ. වර්තමාන මොහොතේ සකස් කරන්න බෑ. ඒකට තුන පහේ ටිකක් දාලා රස කරන්නත් බෑ. හරියට අවදිලා බැලුවොත් ඒකේ නොඉඳ කරන්න දෙයක්වත් නැහැ. inalienable unalloyed කියලා කියනවා. ඒ නිසා මේ වර්තමාන මොහොතේමයි ඔක්කොම තියෙන්නේ කියලා කියනවා. යාට ඔය මහා ලොකු සංස්කාර ඕනේ. මේ වර්තමාන මොහොතේ ඉඳීමම අපි ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. කනෝ වේමා උපච්චකාහු ක්ෂණේමා ඉක්නොයික්මවා. එච්චරයි භවය ගාවචර බත. මේ අර සම්පත්‍ති මේ සම්පත්‍ති ඒ යුතුයකම් මේ යුතුයකම් නිසා මගේ වර්තමාන මොහොත පැන්නොත් මේ මොහොතට නම් ඒ සම්පත්‍ති යුතුයකම් වැඩනා වෙයි. මරණ මොහොතට වටින්නේ ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයට මේ සංස්කාර කියලා දන්නවනම් ඒහා සමාන වගකීමක් වෙනවා මේ නැති සංස්කාර කොහොමද මේ එතන එතන හැදිලා ඉන්නේ කියලා බලන්න. හරියට ගලන වතුරකට දිය ධාරාවකට පොල්තෙලින් පිච්ච පාංගඩයක් එල්ලෙන්න සකස් කරොත් ඒ ධාරාව දිගට පොල්තෙල් මායාවක් යනවා. දිගට පොල් තෙල් පොඩක් පේන්න පටන් ගන්නවා තිරින් යන ටික. ඉන් තිරේ තාම පුංචි කඳුලක් වෙනවා ටොං ගණන් වතුර නාස්ති කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සංස්කාර මමයා කියන කුඤ්ඤේ තියෙන තාක්කල් මමයා ලොකු වෙන්න ඕනේ නැත්තම් පැහිය වෙන්න ඕනේ කියන හිතන තාක්කල්. ඒගොල්ලෝ මගේ කුට්ටිය ලොක් කර ගන්න ඕනේ තාක්කල්. එහෙනම් මට කුට්ටි කඩා ගන්න ඕනේ තාක්කල්. අර තෙල් ගලන වතුරකට තෙල් පාන් කඩයක් එල්ලුවා වගේ ඒ වතුර ටික වේලාවක් කරන මුඩු වෙනවා. මුඩු ගඳ ගන්න. පුංචි තෙල් මායාවයි යන්නේ. ආන්නේ වගේ තමයි සංස්කාර. ඉතින් සංස්කාර නැති ජීවිතේ නියන් සාමාන්‍ය ගහක් ගලක් වගේ. ඒක නිසා කටුකුරුන්ද සාංශ ඉන්න කාලේ කියන විශේෂකෝටෙට ගියාම මට මේ ගස්කල් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා. මම උන් જાතියත් බෝ කරනවා පරිසරත් හැර ගැන මේ සංස්කාර නැහැ. භාවනා කරන්නෙත් නැහැ. ඊර්ෂ්‍යා හිතනවා ගස්කල් ගැන ඒ ගස්වල ගස්වල තියෙන කම්පන වේග තරංග ආයාම ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒ තාලෙටම වැඩ. අපි තියෙන එක වගේමයි. ජා ගස් වල නම් ජාතියත් බෝ කරනවා. පරිසරවත් හැදගයනවා. අනුවර්තනයකුත් සිද්ධ වෙනවා. සංස්කාර නැහැ. එනිසා යම් දවසක යෝගාවචරයා ඒ සංස්කාර ඇතිදැනලා නැත්නම් ගියාට පස්සේ එයා ඒ කාලේ ගහක් වගේ තමයි ගලක් වගේ තමයි සංස්කාර ආවට පස්සේ තමයි තේරෙන්නේ මේ ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා මට මොනවා වෙලාද දන්නේ මතක නැහැ. උනේ මොකක්ද දන්නේ කොහේ හිටියද කියලා දන්නේ මේ කාලයට මේ දේශයට අහු වෙන්නේ නැහැ. ඒක අපි හිතන්නේ ඇබැග්ගයක් වගේ. ඒක අපි හිතන්නේ නිින්ද ගිහිලා වගේ. ඒක අපි හිතන්නේ හිතලීන වෙලා වගේ. ඒ නිසා හුස්ම දෙකක් අතර මැද තියෙන සංස්කාර නැත්තන. ඊට කොච්චර බයද? කවදාද හුස්ම තැම්පත් වෙනකොට කොච්චර බයද? කොහේ හරි වෙලාවක අපිට මේ මනුස්සය දැකව මනුස්සය නොදැකි නොදැන ගියා නම් අපි කොච්චර බය වෙනවද? අර අර මතකේ නැති උනායි කියලා. ඉතින් මෙව්වට අපි මේ සාන්ති කර්ම කරනවා. මට සාන්ති කර්ම කියලාද කියන්න ඕනේ. බුදුජානනාතේ කරන දේකින් කරන්න හදන්නේ මේ අපේ මතකේ මකලා දාන එක තමයි. මේ වේචි සංඥා ඉති සංඥාය සමුදයෝ. මේ සංඥාන අත්තගමෝ කියලා මේ මතක තියෙන දේ අඩු ගානේ විතක්ක ਵਿਚාර පවා අඩු ගානේ සටහන් ආකාර පවා උත්තර මතකින් අල්ලලා දෙන්න බලපන් එතකොට ඒක නැති වෙනව නැතිවීම අභිරමණය කරපන් අල දෙලා දුන්නොත් විතර නැති එකද. ඒ නිසා යමක නැත්නම් සංස්කාරයක ආස්තිකත්වයේ හරහමයි නාස්තිකත්වය දකින්න පුළුවන්. සංස්කාර තියෙන වෙලාවේදී අල්ලගත්ත මිනිහට විතරක් එනේන සංස්කාරය අල්ලගන්න යන වෙලාවට තේරෙනවා මේ සංස්කාර දෙකක් මැද හැම වෙලාවෙම ඉඩක් තියෙනවා. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒකට බය වෙන්න එපා. කලකොල වෙන්න එපා. කුකුස් කරන්න එපා. අනතුරුදායක ගතියක් හැංගෙන්න එපා. අසරණ කරන්න එපා. රැහින් අයින් වුණා වගේ හිතන්න එපා බුදුන් සීපත් කරන්න කියනවා. ධර්මයේ සීපත් කරන්න කියනවා. සද්ධාව පිහිටවන්න කියනවා. මෙතෙන්ට යන්න බව දැනගෙන සීලෙක පිටලා යන්නයි කියලා කියනවා. මෙතෙන්ට සතියෙන් ගිහිල්ලා ලෑස්තිලා යන්නයි කියනවා. ලෑස්තිලා ගියාට පස්සේ සංස්කාර නැති තැන නැත්නම් ක්ෂණ මාත්‍ර වශයෙන් සංස්කාර නැති යන පේන්නේ හරියට Taman යව යවල හිටපු සරුංගලේ නූල කඩලා ගියා වගේ. දැන් සරුංගලේ යනවා මට පාලනයක් නැහැ. එතන මේ ආනාපානෙ සිද්ධ වෙනවා කරන්නෙක් නැහැ. ශක්මනේ යනවා හොල්මන කරන්නෙක් නැහැ. දත් මදිනවා කරන්නෙක් නැහැ බලන්නෙක් ඉන්නවා. ඍජු පෙරදි හොතන ඒකට බලන්න පොඩි ළමෙක් සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරනකොට එළම කොච්චර දුරට ඒ සෙල්ලම් බඩුවේ নিমগ্ন වෙලා ඉන්නවද කියලා දන්නවනම් එළට අම්මා වුණෙත් නැහැ තාත්තා වුණෙත් නැහැ පරණ සෙල්ලම් බඩුව වුණෙත් නැහැ ආන්නේ වගේ ඒ සංස්කාර නැතුව වැඩේ සිද්ධ වෙනකොට හරිම සුන්දරයි ඒක. අවුව පිපෙනකොට මලක් මල අවුව පායනකොට මලක් පිපෙනවා වගේ. ඒ සබහා සිද්ධයි. ඒ මල පුප්පන්න යන්නේ පුප්පනගෙන කුප්පනවා කියන එක. පුප්පන පිපෙනවා. ආනේ සංස්කාරයාගේ මේ ඇතිවීම මේ පැවතීම කියලා දන්නවනම් විතරක් ඒ ආස්තිකත්වයේ හරහා තේ දේ ගොඩක් වෙලාට මේ ජීවිතය ගත වෙන සංස්කාර නැතුව. අපි මේ කෙරුම නෑ මේක ඇතුලේ. නමුත් ඒක අපි බයකට සලකා ගත්තොත් ඇබැග් එකට සලකා ගත්තොත් පිරිත් නූල් ගැට ගන්න ගත්තොත් ශාන්ති කර්ම කරන්න ගත්තොත් ශාන්ති කර්ම කරන මිනිසුන්ට ලාභ ලැබෙයි. කාදා සංස්කාරයගේ අත්කමක් නම් දකින්න හම්බ වෙන්නේ. ඒ නිසා සංස්කාර අත්කම වුණා කියලා අල්ලපු ගතින් අහලා වැඩකුත් නැහැ. කල්පනා කරලා ගන්නත් බෑ. ඒක එන වෙලාවේදී මෙන්න මේකයි සංස්කාරයන්ගේ අත්කමයි කියලා ප්‍රසවාසයේ අග බලන්නකෝ. හැකිලීමේ අග බලන්නකෝ. වම උසනට දකුණට මොකද වෙන්නේ කියලා බලන්නකෝ. ඒ හැම එකක්ම පච්චාපුරේ සංයෝග වලින් වහලා තියෙනවා. ඊගාව එන එකෙන් මේක වහනවා. ඉතින් අපි එන එකට සාදර වෙනකොට කවදාකවත් වෙච්ච එකට මොකද උනේ කියලා බෑ. ඒ නිසා මොකක් හරි එකක් අල්ලන කි මුල මෙහෙමයි අග මෙහෙමයි බැලුවොත් ඒ දේ ඒ නොසලකා හැරලා ගියේ දේ ගියා ගියාමයි සදාටමයි කවදාකවත් එන්නේ නැහැ කියලා ඥානපෝණි කාඳු කියනවා. සතියට අහු වෙන්න පටන් ගන්නවා සමහර වේදන ඇවිල්ලා යනවා ගියා ගියාමයි කවදාකවත් දැනෙ ඉතින් ගිය බවට සතුටක් අපි ළඟ නැහැ මොකද සතුටුමත් නැහැ අපි. වේදනාව තිබිලා ගිහිල්ලා වේදනාව තුල යනවනේ සැපක් නේ. දන්න මිනිහට ඒක සැපක් නම නොදන්න මිනිහට අසදිනවත් මනුස්සයට වේදනාව ගිහිල්ලා ඊගා වේදනාවට අඬනවා මිසක්කා අර තිබුණු වේදනාව නැතිවීමේ සැපවත් නැහැ. ඉතින් සතියෙන් ඉන්නකොට සංස්කාරයේ අත්ථගමේ කියලා කියන්නේ දුකේ අත්ථගමේ කියලා කියනවා. මොකද සබ්බේ සංඛාරා දුක්ඛ. ඒ නිසා કોઈ වෙලාවක හිතාමතා කරන දේ සිද්ධ වෙන දේ පිළිබඳව පරියංකේදී තේරුම් අරගෙන පරියං කියන්නේ මොනවක්වත් නොකර බලන එක. සක්මන් කියලා ටිකක් කරන ගමන් බලනවා. එදිනෙදා වැඩවල ඊටත් වැඩිය දේවල් කරන ගමන් බලනවා. පරියන් භාවනා බන්ධයස්තන්නේ පිට ගියාට පස්සේ අපි නටවන නැටවිල්ල බලනවා. ඒකට අපිට සංස්කාර පිළිබඳ ලොකු අධ්‍යයනයක් කරන්න පුළුවන් වෙන්නේ ඉඳගෙන ඉන්නවට වඩා එදිනෙදා ජීවිතේ. එනිසා හුඟ දෙනෙක් කියනවා භාවනා කරන්න බෑ එදිනෙදා ජීවිතේ කියලා. මොකද ඒගොල්ලන්ට සංස්කාරයන්ගේ අත්දැකීම දකින්න කැමති නැති නිසා. ඒ නිසා මේ හරි පැත්තට හිත දාගත්තොත් අපි නටනවද නැට වෙනවද කියන එක. නැත්තම් නට වනවද කට්ටිය? එහෙම නැත්තම් අපි අපි ලව්ව අනු නැට වෙනවද කියලා බැලුවොත් මේකට කියන්න පුළුවන් ශිෂ්ටාචාරය කියලා. සමාජශීලී වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියෙන මෙතන. තනියම තමන් ඉන්නවනම් මේවා සංස්කාරකේ නමට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක අපි සමාජශීලී ගත කරනවා. සංස්කාර ඉගෙන ගන්න නම් බුදුසසුන කියනවා සමාජයෙන් පොඩ්ඩක් ඈත් වෙන తాවකාලිකව හරි ඊට පස්සේ බලන්න මේ පිරිසක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ එලිමා චිරකඳ උරක රැඳවියන් වාගේ. කිසිම පෞද්ගලිකත්වයක් නැහැ. සර්වචාන්සිය කිතා දේශනා කරන මං යන ගමනකදී ගව්වක් තරම් දුර ඈතට මට කවුරක්වත් පේන්න නැත්නම් ඉස්සරහින් ගව්වක් තරම් දුර පිටිපස්සේ කවුරුද මට අවශ්‍යවට මල මූත්‍ර පහ කරන්න පුළුවන් කියලා තියෙනවා. අපිට මේ සමාජශීලී ජීවිතයද මල මූත්‍රවත් පහ කරන්න බෑ. මේ ඔය මේ ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකේ ඔය කාන්තාවම ඇඳුම් අහන තැන්වල මුත්‍රා කරන්න යන්න ඕන සුපර්වයිසර් දාලා එක දාගෙන තියාගෙන ඉන්න ඕනේ. පොලිමේ ඉවර වෙනකන් ඉන්න ඕනේ. ඉතින් පොලිමේ මගදී යනවා. ඊට පස්සේ ගිහිල්ලා මෙච්චර පෑ ගන්නට ආයෙ මුත්‍රා කරන්න බෑ. මොකද මැෂින් එක නිකන් දුවන්න බෑ. ඒ තරමටම මල මුත්‍රා කිරීම පවා පාලනය කරලා තියෙන්නේ මේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න අපිත් එච්චරම තමයි. අපිට උනත් ඕන වෙලාවට මල මුත්‍රා කරන්න බෑ. මල මුත්‍රා කෙරුවොත් ශිෂ්ටාචාර නැහැ කියලා. මලමුත්‍රා කෙරුවේ නැත්තම් වෙලාවට වෙන්නේ අපස්මාර රෝග එනවා. අද තියෙන්නේ මේ අසහනී කියන්නේ අපස්මාර රෝගවල පූර්ව ලක්ෂණ. ඒ නිසා ස්වාධීන වෙන්න නම් සංස්කාරය මේකයි. හට ගැනීම මෙහෙමයි. නැතිවීම මෙහෙමයි කියලා දකින්න එක කාටවත් කොන්තරක් දෙන්නත් බෑ. වෙන කෙනකින් මේක ප්‍රතිස්ථාපනය කරන්නත් බෑ. වැරදි නැතුව ඉගෙන ගන්නත් බෑ. ඒ නිසා මේ ඒ සම්බන්ධ වැරදි ටික භාවනා කියලා කියනවා. පුළුවන් තරම් කල්ැතුව කරලා මේ සංස්කාර ස්වභාවය තේරුම් ගත්තොත් ඒක මගේ සංස්කාර තේරුම් ගැනීම නෙවෙයි මානවයාගේ මනෝ සංස්කාර තේරුම් ගැනීම නිසා අපිට සර්වඥතා ඥාණයට කිට්ටු ඥානයක් හම්බ වෙනවා අනුමාන වශයෙන් මේ කවුරුත් නටන්නේ නලියන්නේ මේ සංස්කාර නිසා සංසිඳව ගන්න පුළුවන් නම් සංස්කාර සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිතග්ගෝ ඒතං සන්තං ඒතං පණීතං ඒක තමයි සාන්තපණිත භාවය කියන්නේ ඒ නිසා මේක අපි තේරුම් ගන්නවා වගේම මේ පරම යුතුයකමක් තියෙනවා අපේ දුවා දරුවන්ට කියලා දෙන එක අද කියලා දෙන්න බැරි තරම් අද සමාජයේ මේක පටලවාගෙන තියෙනවා. ඒ නිසා එතනින් පටන් ගන්න අතෙන්ට යන්න මේ අපි වගේ පිරිසට විශාල යුග මෙහෙවරක් තියෙන නිසා මේ හම්බෙච්ච වෙලාවේ පුළුවන් තරම් මේ සංස්කාර කියලා කියන්නේ මොනවද? කහට ගන්න කොහොමද නැත්නම් එසේ නැති වුණාට පස්සේ කපුරු පිච්චුවාගේ නැති වෙලා යන හැටි දැක් ගන්න පුළුවන් වුණොත් ඒක තමයි විඥානයේ තේරුම් ගැනීම කිට්ටුම ආසන්න කාරණාව කියන එක මතක් කරමින් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සංස්කාර සමතේ සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි අපි සුළු වේලාවක් ගනිමු අපි මේ ඉදිරිපත් කරගත්තු ධර්ම කරුණු මත හෝ තම තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධ කමටහන් සුද්ධ කිරීම කීර්තියෙන් හෝ සාකච්ඡා කළ යුතු දෙයක් වශයෙන් තියෙනවා ප්‍රශ්න සාකච්ඡාවක් ධර්ම සාකච්ඡාවක් වශයෙන් සුළු වේලාවක් ගන්න පුළුවන් එහෙම නැත්නම් අපි පුරුදු පරිදි ඒතාවතාවාදී ගාථා සජ්ජහනා කිරීමේ සතිವಾರ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂ ප්‍රශ්න නැත්නම් අපි ගාථා සජ්ජායනා කළ සතිವಾರේ સમાપ્ત කරමු. ဣ ත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං